හොඳයි ගෞරවනීය ස්වාමින්වහන්ස සද්ධාන්ත පින්වත්නි අපි නිස්සරණේ අඟහරුවාද පවත්වන නිවනේ නීම දේශනා මාලාවත් එක්කයි මේ දේශනා මාලාවේ සාකච්ඡාවත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ දේශනා මාලාව ගැන පොඩ්ඩක් මතක් කරනවා නම් අතිපූජනීය මහෝපාද්‍යය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින්වහන්සේගේ ආරාධනාවෙන් මීට වසර ගණනාවකට කලින් නිස්සරණ වනයේදී අතිපූජනීය අපවත් විවාදාල කටුකුරුන්ද ඥානන්ද සායනස තමයි මේ දේශනා මාලාව ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ වෙනකොට ස්වාමින් වහන්සේලා අතර නිවන සම්බන්ධයෙන් විවිධාකාර මත පහළ වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ඒ තියෙන මත පැහැදිලි කරගන්න, පිරිසුදු කරගන්න, එහෙමත් නැත්නම් තිබුණ දුර්මත දුරු කරගන්න අදහසින් තමයි ඒක අතකින් ඥානාරාම ස්වාමින් වහන්සේ මේ දේශනා මාලාව කරන්න කියලා අපිට හිතන්න තියෙන්නේ මේ කටුකුරුන් සානහතර ආරාධනා කරන්න ඇත්තේ. ඉතින් මුලදී උන්වහන්සේ ටිකක් අදිමදි කළා. පස්සේ ඥානාරාම සානහසේගේ බලවත් මේ පෙරත්තේ නිසා ඊට පස්සේ මේ දේශනාව ඉදිරිපත් කළා තියෙනවා. ඒතර දේශනා මාලාවක් වශයෙන් වසර ගණනාවක් තිස්සේ පවත්වපු ඒ දේශනා 33ක් මේ දේශනා මාලාවට අන්තර්ගත වෙනවා. ඉතින් අපි මේ වෙනකොට දේශනා 13 වන දේශනේ තමයි සාකච්ඡා කර කර යන්නේ. මේ එක එක දේශනාවන් ගත්තාම බොහොම සාර ගර්භ කරුණු රසක් එක එක දේශනාවක අන්තර්ගත වෙනවා. ඒ නිසා අපිට සාමාන්‍ය එක දේශනාවක් සාකච්ඡා කරන්න සෑහෙන කාලයක් යනවා.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 මහණෙනි මම ව්‍යාහාරය සංඥාවේ විපාකයයි කියමි. මක් නිසාද යතා යතානං සංජානාති යම් යම් ආකාරයකින් හඳුනා ගනීද ඒ ඒ ආකාරයෙන් ව්‍යවහාර කරනවා. මෙමදු සංඥාවක් ඇතිව සිටියේ මෙයි ආදී වශයෙන්. දැන් මෙතන මේ විපාක කියලා යොදලා තියෙන වචනය අර කර්ම විපාක කියන ඒ වචනය අනුව කෙනෙක් හිතන්න පුළුවනි. නමුත් විපාක කියන වචනේ සාමාන්‍ය අර්ථය පැසීම මේරූ අවස්ථාව. එතකොට තමා හඳුනා ගැනීම සඳහා ගන්නා ඒ සංඥාවේ තමාගේ ප්‍රයෝජනය සඳහා ගන්නා සංඥාවේ විපාකය මේරු අවස්ථාව තමයි මේ ව්‍යවහාරය. අන්න එතනින් පේනවා එතකොට සංඥාව සහ සංකාව අතර ඇති සම්බන්ධතාව. ඒක නිසාම තමයි අපි කලින් අවස්ථාවක සඳහන් කළ කලහ විවාද සූත්‍රයේ සංඥා නිදානානි ප්‍රපංච සංකා කියලා කිව්වේ. ප්‍රපංචයෙන් ඇති කරගන්නා හැඳින්වීම සංඥා සංකාවන් ඒ ප්‍රඥප්ති හැම එකක්ම සංඥාව නිදාන කොට තියෙනවා කියන එක දැන් තේරුම් ගන්න පුළුවනි. මක් නිසාද සංඥාවේ පැසුණු මේරු අවස්ථාව තමයි අර ව්‍යවහාරය. ওই විදිහට කල්පනා කරලා බලනකොට අපට පේනවා භාෂාව පිළිබඳ දර්ශනය ඊටාම වැදගත් මේ ධර්මයේ තේරුම් ගැනීමට. ඒකයි මේ මූලපරයාය සූත්‍ර ආදීන් මතු කරගත යුත්තේ. එතකොට මෙන්න මේ සංකා සමඤ්ඤා පඤ්ඤත්ති ආදී වශයෙන් ඇති වුණ ලෝක ව්‍යවහාරවලට සාමාන්‍යයෙන් සත්වයා යටත් වෙන්නේ මේවා තුළ නිත්‍ය සංඥාව තැන්පත් වෙලා තිබෙන නිසා. මේකෙන් මිදීම ඊටාම අමාරුයි. අර කිරි දීගිරි වෙඬරු කියලා මේ වචන ටික හදාගත්තට පස්සේ ඒවා අතර ඇති සම්බන්ධතාවයේ මහා ගැටලුවක්. මහා දාර්ශනිකයින්ට පවා තේරුම් ගන්නට බැරි විදිහේ ගැටලුවක් බවට පත් වෙනවා. හොඳයි අපි එතකොට මේ 13 වෙනි දේශනාව අතරම කටුකුරුණ සානාසේ මූලපරියාය සූත්‍රය ආශ්‍රයෙන් දැන් විග්‍රහ කරගෙන යන්නේ. ඉතින් එතකොට මූලපරියාය සූත්‍රය අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මේ පළවෙනි පොතේ පළවෙනිම සූත්‍රය. ඉතින් මේ මූලපරියාය සූත්‍රය ඇත්තරම බොහොම සාරවත් ඒ වගේම බොහොම ගැඹුරුයි කියලා කියන්න පුළුවන්. මොකද මිනිස්සෙන්ගේ හිතේ මිනිසුන්ගේ හිතේ දේවල් සම්බන්ධයෙන් හටගන්නා මානසික తত্ত্বය එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒවා හිතන ආකාරය තමයි ඒකේ විග්‍රහ කරන්නේ. ඉතින් ඒක බුදුහාඳුරෝ පෙන්නනවා මේ එක අතකින් කියනවා නියදි 24ක් ඉස්සරහට අරගෙන එහෙම නැත්නම් සාම්පල් කියලා අපි කියමු. ඒ සාම්පල් 24ක් ඉස්සරහට අරගෙන ඒ ඒ සාම්පල් එක ගැන සාමාන්‍ය පෘථග්ජනයෙක් කොහොමද හිතන්නේ? ඊළඟට සේක පුජ්‍යලයෙක් කොහොමද හිතන්නේ? ඊළඟට රහතන් වහන්සේ කෙනෙක් කොහොමද හිතන්නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ කොහොමද හිතන්නේ කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඊළඟට තවත් සංකල්පයක් ඉස්සරහට ගන්නවා. ඒ ගැනත් ඔය විදිහටම විග්‍රහ කරනවා. තවත් සංකල්පයක් ඉස්සරහට ගන්නවා. ඔය විදිහට විග්‍රහ කරනවා. ඉතින් එකාතකින් මේ සංකල්ප 24 තෝරා ගැනීමෙන්දී බුදුරජාන් වහන්සේ හැම ශේෂ්ත්‍රයක්ම මේ නිරූපණයේ විදිහට තමයි එකාතකින් තේරුම් මේ තෝරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් සතර මහා ධාතුන් දැන් මෙතනින් අන්තර්ගත වෙනවා. ඊළඟට තව කියනවා නම් ඔය ධානා මට්ටම් ගැන අන්තර්ගත වෙනවා. ඊළඟට රූපාවචර ලෝක අරූපාවචර ලෝක එහෙම සම්බන්ධ වෙනවා. ඊළඟට බ්‍රහ්ම ලෝක එහෙම සම්බන්ධ වෙනවා. ඊළඟට ditta sutta mutta විඤ්ඤාත කියලා එහෙම අර පොදුවේ අපි ගන්න මේ සාමාන්‍ය පුජ්‍යලීන්ගේ මනස හැසිරෙන ආකාරය නැත්තම් ඒ ඉන්ද්‍රියන් හැසිරෙන ආකාරය මේවා අන්තර්ගත වෙනවා. මේ විදිහට ඉතින් අර සෑම ප්‍රදේශයක්ම නිරූපණය වෙන විදිහට සෑම ශේෂ්ත්‍රයක්ම එක අතකින් ටිකක් දුරට හරි ඒ විදිහට තමයි එතකොට මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට අපි මේ එක එකක් ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්නකොට අර ඒට අදාළ දැන් එයා ඉන්න ඉරා ඉන්න ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් ඒ එයා ඒ හා සම්බන්ධ සියලුම දේවල් අපිට ඒ ඇසුරෙන් අරමුණු කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්කිසි බ්‍රහ්ම ලෝකයක් ගැන පෘථග්ජනෙක් කොහොමද හිතන්නේ කියන එක මේ සූත්‍රය අනුසාරයෙන් බුදුහාඳුරුව පැහැදිලි කරනකොට ඉතින් අපිට හිතා ගන්න තියෙන අනිත් බ්‍රහ්ම ලෝක ගැනත් ওই විදිහම තමයි හිතන්නේ. ඊළඟට අපි හිතමු ඒ බ්‍රහ්ම ලෝකය ගැනම සීක පුජ්‍යලයක් මොන විදිහට හිතන්නේ කියලා මේකේ කතා කරනකොට අන්තර තේරෙනවා නම් අනිත් බ්‍රහ්ම ලෝක ගැනත් මේ විදිහම තමයි හිතනවා ඇත්තේ කියලා. එයාදී වශයෙන් ඉතින් අර හැම ශේෂ්ත්‍රයක්ම නිරූපණය වීම සඳහා මේ ඒකෙන් එක නියදියක් කරන් තියෙනවා. එක සාම්පලයක් කරන් තියෙනවා. අන්න ඒ විදිහට තමයි ඒතර මේ සංකල්ප 24ක් ඉස්සරහට අරගෙන මේ බුදුරජාන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ මේවා සම්බන්ධයෙන් රහතන් වහන්සේයි බුදුරජාණන් වහන්සේ දරණ ආකල්පය එක හා සමානයි. මේ දෙන්න අතර වෙනසක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඉතින් මේක තව මේ සැහැල්ලු කරලා ගන්න පුළුවන්. මෙතන පුජ්‍යලයෙන් තුන්දෙනෙක්. පුජ්‍යල කියන වචනයත් දෙන්නම ගැලපෙන්නේ නැහැ. කෙසේ නමුත් අපිට තේරෙන භාෂාවෙන් කියනවා නම් එතකොට පෘථග්ජනෙක් බලන ආකාරයයි, සේක පුජ්‍යලයෙන් බලන ආකාරයයි, රහතන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ කියන මේ සම්පූර්ණයෙන්ම කෙලෙස් දුරු කරපු ශීනාශ්‍රවයන් වහන්සේ නමක් බලන ආකාරය එතන නිරූපණය වෙනවා. එතකොට ඒකේ අපේ දැන් මේ ස්වාමීන් වහන්සේ කතා කර කර කතා කරගෙන ගියා සෑහෙන කාලයක් තිස්සේ. එතකොට මේකේ අන්තර්ගත වෙනවා දැන් ඔය නිවන ගැන තමයි මෙතනදී විශේෂයෙන්ම දැන් ගිය සතියේදී හිමත් අපි කතා කළේ මේ දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ නිවන කියන එකත් දැන් මෙතෙන්දී සංකල්ප ගොඩයට දාලා තමයි කතා කරලා තියෙන්නේ. නිබ්බාන කියන සංකල්පය ගැන පුතග්ජනෙක් කොහොමද හිතන්නේ? ඊළඟට සීක පුජ්‍යලයක් කොහොමද හිතන්නේ? ඊළඟට රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ කොහොමද හිතන්නේ කියන කාරණාව තමයි මතු කරන්නේ. ඉතින් මේක එකතකින් ටිකක් අභියෝගශීලී එහෙම නැත්නම් යම් යම් මතභේදයන්ට තුඩු දෙන්න පුළුවන්. ඒ නිසාම මේ කතාවේදී අටුවාචාර්යින් වහන්සේ මේ කතා කරලා තියෙන නිවන මේ අපේ නිවන නෙමෙයි මේක මේ වෙනත් අය හිතාගෙන ඉන්න අනිත් පරිබ්‍රාජකයෝ අනිකුත් දෘෂ්ටිගත අය හිතාගෙන ඉන්න නිවනය කියලා ඉතින් පොඩ්ඩක් එහෙම අදහසක් තමයි දෙන්නේ. නමුත් කටුකුරුන්ද සාවෙන් වහන්සේ ඒක එහෙම නෙමෙයි. මේ කතා කරන්නේ අපේ නිවනම තමයි කියලා මේ බොහොම અભීතව ප්‍රකාශ කරනවා. ඉතින් ඒකට බොහොම හොඳ ප්‍රබල තර්ක උන්වහන්සේ ගෙනහැර පාලා තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් මේ සූත්‍රයේම නිවන සම්බන්ධයෙන් දැන් සේක පුජ්‍යලෙන් දරන ආකල්පය කොමක්ද කියන එක විස්තර කරද්දී එතෙන්දී කිසිම වෙනසක් නැතුව මේ නිවන ගැනත් අනිත් සංකල්ප වගේම සඳහන් කරලා තියෙන්නේ නිබ්බාණං මාමඤ්ඤි කියලා. ඒ කියන්නේ නිවන ගැනවත් මේ සේක පුඤ්ඤලයා මේ අපේ හිතම එයාගේ හිතම යම්කිසි මඤ්ඤණාවක් කරන්න ගත්තොත් යම්කිසි හිතීමක් කරන්න ගත්තොත් කෙනෙක් මමෙක් මුල් කරගෙන යම්කිසි සිතුවිල්ලක් පහළුනොත් එයා නිකන් Tamanට අවවාද කරන්න අවවාද කරගන්නවලු නිවන සම්බන්ධයෙන් මාමඤ්ඤි නිවන සම්බන්ධයෙන් සංකල්පනා ඇති කරගන්න යන්න එපා නිවන සම්බන්ධයෙන් මඤ්ඤණා ඇති කරගන්න යන්න එපා නිවන සම්බන්ධයෙන් මම මගේ කියලා හිතාගෙන මුකුත් හිතන්න යන්න එපා. කියලා අන්න Tamanටම අවවාද කරගන්නා ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට කටුකුරුන් සාන්නාස ඉදිරිපත් කරන මතය නැත්තම් තර්කය තමයි දැන් මේ සීක පුජ්‍යලයට නිවන වරදින්න විදිහක් නැහැ කියන කාරණාව. මොකද සීක தത്വයටපත් වෙනවා කියන්නේ යා නිවන හඳුනගෙන තියෙනවා. එමෙන්නතර මේ නිවන් தത്വය යා තේරුම් අරගෙන තියෙනවා. ඒක යාට දැන් ප්‍රත්‍යක්ෂයක්. නිවන හොඳට ප්‍රත්‍යක්ෂයක් වෙච්ච ඒ සේක පුජ්‍යලයාට උනත් තමන්ගේ තාම අර කෙලෙසුන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ නැති නිසා එතුමාගේ ඒ මනස උනත් ආයිත් මේක සංකල්පමය වශයෙන් ග්‍රහණය කරන්න පුළුවන්. ආයිත් නිකන් නිවන ගැන හිතන්න ඉඩ තියෙනවා. නිවන ගැන මොනවා මොනවා හරි යාගේ මනසේ ඇඳෙන්න මැවෙන්න ඉඩ තියෙනවා. අන්න එතකොට එයා තමන්ටම අවවාද කරගන්නවලු මේ වයින් වැඩක් නැහැ කියලා. එයාට මොකද ඒකාතකින් තාම දැන් දර්ශනය පහළලා තියෙනවා. නමුත් තාමත් ඉතින් අර ආශ්‍රව ධර්ම අනුසය ධර්ම නිසා තාමත් මේක සංකල්පයක් වශයෙන් අරගෙන මඤ්ඤණා කරන ස්වභාවයක් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් ඒ ඉතිරි වෙලා තියෙන ස්වභාවය නිසා යා අර වගේ බැරි වෙලාවත් කල්පනාවක් ආවොත් අන්න යා Tamanටම අවවාද කරගන්නවා මේක කල්පනා කරන්න යන්න එපා. මේ ගැන මඤ්ඤණා කරන්න යන්න එපා. මේ ගැන ප්‍රපංච පවත්වන්න යන්න එපා කියලා අන්න Tamanටම අවවාද කරගන්නවලු. ඉතින් ඒ නිසා මේ කටුකුරුන් සානාසේ කියනවා මෙතෙන්දි මේ සේක පුද්ගලයාට වරද්දින්න හේතුවක් නැහැ. එයා මේ අනුන්ගේ නිවනක් ගැන ප්‍රපංච ඇති කරගන්නේ මඤ්ඤණ ඇති කරගන්නේ නැහැ. මේ ඇවිල්ලා අපේ නිබ්බාණයම තමයි කියලා. ඉතින් එතකොට ඒ වගේ හොඳ තර්කයක් ඉදිරිපත් කරන කටුගුණ සාන්නහන්සේ ඉතින් ඊළඟට මතු කරනවා මේ දැන් සංඥාවන් ගැන ඉදිරිපත් කරනවා දැන් මේ සංඥා ගැන ඉදිරිපත් කරපු ගාතාවක් තමයි දැන් අද මේ ඉදිරිපත් උනේ මුලින්ම අපේ ධම්මසරණ ස්වාමීන් වහන්සේ මතක් කරලා දුන්නේ වෝහාර වේපක්කාහම් භික්කවේ සංඥං වදාමි යථා යථානං සංජානාති තථා තථාවෝ හරති. එවං සංඤී අහෝසින්ති. දැන් එතකොට මේ සංඥාව කියන එක දැන් මෙතෙන්දී මතු කරනවා මේ බුදුරජාන් වහන්සේ. ඒ කියන්නේ සංඥාවේ මට්ටම් දෙකක් ගැන. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් දිහා දැකලා ඒකෙන් නිමිති ගැනීම කියන එක එක මට්ටමක්. එක පියවරක් කියන්න පුළුවන්. ඒ ඊළඟට ඒ නිමිති අනුසාරයෙන් තමන් ගත්ත සංඥා ටික හිතේ තැම්පත් කරගෙන ඒ නිමිති ටික හිතේ තැම්පත් කරගෙන තව කෙනෙකුට මෙන්න මේක මම මෙහෙම දෙයක් දැක්කා හරි ඇහුවා හරි නැත්නම් දැනුණා හරි කියලා විස්තර කරන්න යද්දී ආයෙත් අර සංඥා ටික පාවිච්චි කරනවා. එතකොට හඳුනා ගැනීමෙදිත් තවත් කෙනෙකුට ඊළඟට හඳුන්වා දීමෙදිත් කියන මෙන්න අවස්ථා දෙකේදීම සංඥා පාවිච්චි වෙනවා. එතකොට සමහරවිට මේ හඳුනා ගන්නකොට අපිට ලැබිච්ච සංඥා ටික ඊළඟට එයාගේ ඇතුලේ ඇතුලේදී එයා පරිහරණය කරලා ඇතුලේදී එයා හැඩ ගන්නවලා එහෙම නැත්නම් එයාගේ ඇතුලේ තියෙන ආශ්‍රව අනුසය ධර්මයන් එක මිශ්‍ර කරලා සංස්කරණය කරලා ඊට පස්සේ තමයි තවත් කෙනෙකුට හඳුන්ලා දෙන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ 100%ක්ම මේක නිකන් අර බොක්කුවක් වගේ නිකන් මේ පැත්තෙන් ආවා මේ පැත්තෙන් ගියා කිසිම වෙනසක් නොවුණා නොවි ගියා කියලා කියන්න බෑ. උදාහරණයක් වශයෙන් අපි හිතමු මා කරි වතුර ටිකක් බටයක් ඇතුලෙන් දැම්මහම ඒ බටේ මේ පැත්තෙන් දාපු ප්‍රමාණය මෙහා පැත්තෙන් යනවා නම් එහෙනම් ඇතුලේ රැඳිලා නැහැ. මොකක්වත් වෙලා නැහැ. ඇතුලේ මොකක්වත් අපිරිසුදු දෙයක් එකතු වෙලා නැත්තම් මේ පැත්තෙන් පිරිසුදු වතුර ටිකක් නම් දැම්මේ එහා පැත්තෙන් යන්නේ පිරිසුදු වතුර ටිකක්මයි. නමුත් ඔහොම කතාවක් අපිට මේ අපේ සංඥා සම්බන්ධයෙන් කියන්න අමාරුයි. දැන් අපි කෙනෙක් දිහා බලනවා. බැලුවාම අපේ ඇහැට අපේ කනට මේ ආදී වශයෙන් මේ ඉන්ද්‍රයන්ට ඉන්ද්‍රයන් අනුසාරයෙන් අපිට යම් තොරතුරු ටිකක් ඇතුළට එනවා. දැන් ඔන්න සංඥා ටිකක් ගත්තා. ඒ සංඥා ටික ඊළඟට මොකද වෙන්නේ? අපි ඇතුලෙන් යම් සංස්කරණයක් කරනවා. ඒකට අපේ අපේ තියෙන රුචි අරුචිකම් ටික එකතු කරනවා. රුචි අරුචිකම් ටිකත් එකතු කළා මේක යම් සංස්කරණයකුත් කරලා මේ සංඥාවල ඒ කියන්නේ අපිට කැමැතිම ටික අපේ හිතේ තැම්පත් කරගන්නවා. ඊට පස්සේ තමයි ඔන්න අපේ දේ ඔන්න අපේ වෙන කෙනෙක් හම්බුණා. වෙන යාළුවෙක් හම්බුණා. වෙන යාළුවෙක් මිත්‍රෙක් හම්බුණාට පස්සේ අපේ සංඥා ටික එයාට ඉදිරිපත් කරන්නේ අර දැන් අපි ගාව තියෙන මට්ටමින්. එතකොට ඒ වෙනකොට සෑහෙන්න මේ ගත්ත සංඥායි දැන් මේ ඉදිරිපත් කරන සංඥා අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. ලොකු පරිණාමයක් තියෙන්න පුළුවන්. දැන් මේ ඉදිරිපත් කරද්දිත් අන්න අපි භාෂාවක් පාවිච්චි කරනවා. එතකොට බැලුවහම මේ ගත්ත සංඥා ටික සෑහෙන්න වෙනස් වෙලා මෝරලා ඒක විපාක මට්ටමකට ආවා කියන දෙයක් තමයි බුදුහාඳුරෝ කියන්නේ. දැන් මේක ව්‍යවහාරයක් වශයෙන් ඉදිරිපත් කරද්දි. කියන්නේ අනිත් කෙනෙකුට භාෂාව පාවිච්චි කරලා කියවද්දී නැත්තම් ඉදිරිපත් කරද්දී අන්න මේකේ යම් මේ මේරුව මට්ටමකට තමයිපත් වෙන්නේ. ඒ මේරු මට්ටමක් එහෙම තියෙනවා කියන එක මෙතෙන්දි මතක් කරනවා. මහණෙනි මම ව්‍යවහාරයේ සංඥාවේ විපාකයයි කියමි. ඒතකොට දැන් ව්‍යවහාර කරන්න ගියාම භාෂාවක් පාවිච්චි කරලා තවත් කෙනෙකුට මේ තමන්ගේ අත්දැකීම විස්තර කරන්න ගියාම අර මුලින් ගත්ත සංඥා ටික දැන් සෑහෙන විපරිණාමයකට ලක් වෙලා. සෑහෙන පරිණාමයකට ලක් වෙලා ඊට පස්සේ ඒක ඇසුරෙන් තමයි දැන් මෙයා තවත් කෙනෙකුට විග්‍රහ කරලා දෙන්නේ. එතකොට බැලුවාම තින් ලොකු පැටලවිල්ලක් ඇතුළ වෙන්න පුළුවන්. අපි ගන්න අරමුණු ටික නැත්නම් අපි ගත්ත සංඥා ටික ඒ විදිහටම පිරිසුදුම අපි මේක පිරිසුදුයි කියන්න බෑ. නමුත් ඒ අලුතරමින් ගත්ත මට්ටමින්වත් නෙමෙයි එළියට යන්නේ. එළියට යද්දි සෑහෙන වර්ණ ගැන්විලා අපේ රුචි අරුචිකම් ඒකට එකතු වෙලා ලුණු මිරිස් එකතු කළා තමයි එළියට යන්නේ. එතකොට ඉතින් මේක සෑහෙන විරූපී වෙච්ච තත්ත්වයක් තියෙනවා. ඊළඟට තවත් මතක් කරනවා දැන් කටුකුරුන් සාන්නහන්සේ දැන් මේ සංඥා කියන එක අපි ගන්නෙම නිත්‍ය සංඥාවට අහුවෙලා. යම් කෙනෙක් දිහා බැලුවහම එයා නම් සුදු පාටයි කියනවා. අපි හිතනවා ආ දැන් සුදුයි. දැන් මේ සුදු ස්වාමීන් වහන්සේ දිහා බැලුවාම නේ අපිට පේනවා දැන් සුදු ස්වාමීන් වහන්සේ සුදුයි කියලා. ඒ වෙලාවත් දැන් සුදු ස්වාමීන් වහන්සේ ඔන්න කුඩුම්බි ගලා ගිහිල්ලා කළු වෙලා ආවොත් එහෙම සමහරට අපිට අඳුර ගන්න බැරි වෙනවා. ඉතින් අපි සුදුයි කියලා ගන්න යන්න නිත්‍ය සංඥාවට අහු වෙලා. අනිවාර්යෙන් සුදුයිම කියලා ඔන්න අපි ගන්නවා. නමුත් ඕක වෙනස් වෙන්න පුළුවන් බව මේක මේ සුදු වර්ණය කියන්නේ හැමේ මතු පිට ස්වභාවයක්ය. ඕක වෙනස් වෙන්න පුළුවන් කියලා හැඟීමක් අපිට ඒ තරම් එන්නේ නැහැ. සුදු කියන එක අපි ටංගාලා ග්‍රහණය කරන ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේමයි අපි ඕනම දෙයක් දිහා දැක්කහම නැත්නම් ඇහුනහම රස ගඳ සුවඳව දැනුනහම ඉතින් මේ හැම තැනකදීම අපි ටංගාලා එකෙන් අර ෂණිකව මේ හිත තෝරගන්නේ. ඒ තේරීම තෝරන මට්ටමේදී ඇත්තටම නිත්‍ය සංඥාවට අහු වෙච්ච ගතියක් තියෙනවා. අපි යම් හෝ අපේ රුචි අරුචිකම් අනුව අපේ හිත යනවා යම් යම් දේවල් වලට යම් යම් දේවල්ට හිත ගියාට පස්සේ අන්න ඒ ටික අපි නිත්‍ය කරගෙන ඒක හොඳ කරගෙන සුබ කරගෙන තමයි ඒ ටික අපි ගබඩා කරන්නේ. ඉතින් ඒ නිසා නිත්‍ය සංඥාවට අහු වෙලාමයි ඒකාතකින් මේ සංඥා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එහෙම ගත්ත සංඥා අර විදිහට ඇතුළේදී සංස්කරණයන්ට භාජනය වෙලා ඒවා මත අපි සෑහෙන්න හිතලා හිතලා වාක්‍ය හදලා රචනා ලියලා කෙටි කතා ලියලා නව කතා ලියලා තමයි ඕන්න ඊළඟට අපි කතා බහ කර කර ඉන්නේ. එතකොට තේනවා සාමාන්‍යයෙන් ප්‍රපංච කරනවා කියලා. ඒ නිසා ඉතින් ප්‍රපංචයේ මුල්ම අදියර ප්‍රපංචයේ මුල්ම අවස්ථාව ඒ නිසා සංඥාවක් කියලා කියනවා. සංඥා නිදානාහි පపంచ සංඛා කියලා. ඒතර කලහ විවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ හිතේ සිද්ධ වෙන වැල්වටාරම් යන ගතිය. එහෙම නැත්නම් වටවලල්ල යන ගතිය. ඔහේ තොරතෝංචයක් නැතුව ඒ අතරයි මේ අතරයි කල්පනා කර කර ඉන්න ගතිය සම්පූර්ණයෙන්ම අන්න ඒක තමයි ප්‍රපංච කියලා කියන්නේ. අන්නේ ප්‍රපංච කරන ගතියට මූලික හේතුව වෙන්නේ. නැත්නම් කෙනෙක් ඒකේ ආපස්සට ආපස්සට ආපස්සට ගිහිල්ලා තමන් හිටපු ප්‍රපංචයේ ආපස්සට ආපස්සට මුලට මුලට මුලට ගියොත් අන්තිමටම හම් වෙන පුරුක සංඥාවක් කියලා තමයි කියන්නේ. ඒ නිසා අපිට තේරෙනවා දැන් මේ සංඥා කියන එක බොහොම මේ හරිම සූක්ෂමයි. තවත් පැත්තකින් හරිම මේ අපේ අපිව මුලා කරන සුළුයි. ඒ නිසාම තමයි ඔය බුදුරජාණන් වහන්සේ මරීචික උපමා සංඥා කියලා කියන්නේ හරියට මේ සංඥාව මහන්නේ මිරිඟුවක් හා සමානයි කියලා කියනවා. දැන් අපිට මිරිඟුවක් දැකපු ගමන් අපි හොඳටම වනාන්තරේ නැත්තම් කොහේ හරි කොහෙද මේ කාන්තාරේ අතරමං වෙලා ඉන්නකොට අපිට මේ වතුර වගේ දැකපු ගමන් අර අපේ තියෙන උවමනාව, තියෙන ආසාව, තියෙන මේ කැමැත්ත නිසාම මේ දිලිසෙන ස්වභාවය පේන්නේ වතුර වගේ. ඔන්න වගේ පුදුමාකාර රැවටීමක් මේ සංඥාවලට සිද්ධ වෙනවා. ඉතින් මේ සංඥා ගැන එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ විදිහට විස්තර කළා. ඊළඟට දැන් යනවා දැන් මේ තවදුරටත් අර නිවන ගැන එහෙම විස්තර කරන අපි අහමු එහෙනම් තවත් කොටසකට. දැන් අපි අර නිබ්බාණය ගැන කතා කළා. මේ නිබ්බාණය මේ කාලේ සමහර විට කෙනෙක් අහන්න පුළුවන් අපෝ එහෙනම් නිබ්බාණය පරමාර්ථ ධර්මයක් නෙවෙයිද කියලා. පරමාර්ථයක් නෙවෙයිද කියලා. නිබ්බාණය පරමාර්ථයක් නෙවෙයි. නිබ්බාණය තමයි පරම අර්ථය. සූත්‍ර දේශනාවලට අනුව බලනකොට නිබ්බාණය තමයි පරමාර්ථය. නමුත් ඒ වෙනත් අර්ථයකින් මේ කාලේ පරමාර්ථ හැටියට ගන්නා අර්ථයෙන් නොවේ. උතුම්ම යහපත් ප්‍රත්‍යක්ෂ කරගත යුතු ඉහළම උතුම්ම යහපත කියන අර්ථයෙන්ුයි. සූත්‍ර දේශනාවලම නම් නිබ්බාණය පරමාර්ථයක් හැටියට හඳුන්වලා තියෙනවා. තියෙන්නේ. ආරද්ධ විරියෝ පරමා පරමත්ත පත්තිය. පරමත්ත පත්තිය. ඔව්. ආරද්ධ විරියෝ පරමත්ත පත්තිය. ඉහළම උතුම්ම යහපතට පැමිණීම සඳහා අරමන ලද වීරිය ඇත්තේ ඔය විදිහේ පාට සඳහන් වෙනවා. ඒ හැරෙන්න වෙන පරමාර්ථ කතාවක් නම් පේන්න නැහැ සූත්‍රවල. නමුත් කල්යාමීදී නොයෙකුත් නොයෙකුත් අර්ථවලින් නොයෙකුත් නොයෙකුත් පරමාර්ථ මේ ධර්මයට එකතු වෙන්න පටන් ගත්තා. එහෙම එකතු වෙන්න පටන් ගැනීම නිසා බුදුරජාණන් වහන්සේ ලෝක සමඤ්ඤා ලෝක නිරුත්ති ලෝක පඤ්ඤත්ති පිළිබඳව දේශනා කොට වදාළ වැදගත් සූත්‍ර දේශනා ටිකෙන් ටික පසුබැස ගියා. ඒ වෙනුවට සිදු වුණේ ගොඩනැගිල්ලක් තනා ගැනීමට උපකාර කරගන්න පලංචිවල පදිංචි වෙන්න පටන් ගැනීමයි. ඉතින් මෙතන නම් ටිකක් විස්තර කරනවා කියන එක මේ අභියෝගශීලී මොකද දැන් මෙතන සායනස් වෙන්නේ නොකිය කියන්නේ වර්තමාන කාලේ ඔය අභිධර්මයේදී එහෙම ඇවිල්ලා තිනවා චිත්ත පරමාර්ථ ඊළඟට නෑ රූප පරමාර්ථ, චිත්ත පරමාර්ථ, චෛතසික පරමාර්ථ ඊළඟට නිබ්බානත් පරමාර්ථ කියලා තමයි යන්නේ. එහෙම නේද? හතර පරමාර්ථ ධර්මයන් විස්තර වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ ඈ චිත්ත සෛතික රූප නිබ්බාන කියලානේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ එතනට පොඩ්ඩක් ගහන මේ පහරක් තමයි මෙතන තියෙන්නේ. නොකිය කියන්නේ ඉතින් දැන් අර අපේ කාලේ මේ වර්තමාන කාලේදී අපි තුමු හුඟා කබිධර්මයේ මේ ඉගෙන ගත්තු හදාරපු කෙනෙක්. ඒතොර නිවන කියන එක පරමාර්ථයක් නෙමෙයිද කියලා එහෙනම් ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. දැන් සූත්‍ර දේශනාවලදී දැන් ස්වාමීන් වහන්සේ මතක් කරනවා සූත්‍ර දේශනාවලදී මේ පරමාර්ථ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ මේ උතුම් අර්ථය කියන මේ අදහසින් කියලා. ඒ කියන්නේ මේක බෙදාගෙන බෙදාගෙන ගිහිලා හම්බෙන සූක්ෂම දෙයක් මට්ටමකින් නෙමෙයි සඳහන් කරලා තියෙන්නේ. බඳු ආකල්පයකින් නෙමෙයි. අපි යම්කිසි වීරයක් වඩලා ප්‍රතිපදාවක් අනුගමනය කළා හිතේ කෙලස් දුරු කළා ප්‍රත්‍යක්ෂ කරගත යුතු එක්තරා ස්වභාවයක් වශයෙන් ස්වභාවයක් කියන වචනේ පවා ඉතින් කියන්න අමාරුයි කෙසේ නමුත් ඉතින් එහෙම ප්‍රත්‍යක්ෂ කරගත යුතු උතුම් අර්ථය කියන එක අන්දමින් තමයි එහෙමනම් මේ නිවන මේ හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා සායනාසයෙන් මතු කරනවා ආරද්ධ වීරියෝ පරමත්තප්පත්තිය. මේ උතුම් වූ උතුම් වූ අර්ථයට පැමිණීම පිණිස ආරද්ධ වීරෙන් ඇරඹු වීරිය ඇතුව කටයුතු කරන්න කියලා එහෙමනම් මේ සූත්‍ර දේශනාවල මේ සඳහන් වෙලා තියෙනවා කියලා ඉතින් කියනවා. ඒ නිසා අපි මේවට ෆෝන්ට වඩා පැටලෙන්න යන්න අවශ්‍ය නැහැ. මේවා මේ සම්බන්ධයෙන් කෙසේ නමුත් මේ නිවන සම්බන්ධයෙන් වුණත් අර සංකල්පයක් වශයෙන් අරගෙන අපි හිතන ආකාරය ගැන පොඩ්ඩක් ඉතින් සැලකිලිමත් වීම වටිනවා. මොකද අපි පෘථග්ජන භූමියේ ඉන්නකොට අපිට නිවන ගැන විවිධාකාර චිත්‍ර හිතේ ඇඳෙනවා. නිවන් මම දකිනවා, මම මේ විදිහට නිවන් දකිනවා. නිවන අර පාටයි, නිවන මේ පාටයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒ අර ඉස්සරහා අපි හදාගත්ත ඒ චිත්‍ර නිසා අපේ හිතේ දැනට නිකන් ඇඳිලා තියෙන ස්වභාවයක් නිසා තමයි අපි මේ විදිහට හිතන්නේ. නමුත් අපි හිතමු යම්ස කෙනෙක් ප්‍රතිපදාවක් පුරනකොට භාවනාවක් වඩලා ඒ ප්‍රතිපදාවක් වඩනකොට මේ හිතේ ඇඳිලා තියෙන චිත්‍රය අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. මොකද එයාගේ මනස තව තවත් පිරිසුදු වෙවි පිරිසුදු වෙවි යනවා. දැන් දේවල් සම්බන්ධයෙන් එයා දරන ආකල්පයන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ මේ තියෙන මේ ඇත්ත ඇති සැටියෙන් ටිකක් දැන් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකම තමයි විපස්සනාවක් කියලා කියන්නේ. ලෝකේ ස්වභාවය සම්බන්ධයෙන් ඇත්ත ඇති සැටියෙන් දැන් මේ තැනත්තාගේ මේ යෝගාවචරයාගේ හිතේ ලොකු පරිවර්තනයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒකට අන්තර්ගතයි අර නිවන සම්බන්ධෙනුත් එයාගේ හිතේ ඇඳලා තිබිච්ච චිත්‍රය. ඉතින් ඒ නිසා මේ Taman ඉස්සරහින් තියාගත්ත ඒ ඉලක්කය පවා යම් විපරිණාමයකට බඳුන් වෙනවා මේ ප්‍රතිපදාවේ ගමන් කරද්දී. ඉතින් ඒක එකතකින් බය විය යුතු දෙයක් නෙමෙයි. ඒ මනස පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න තමයි එකතකින් අපිට තේරුම් ගන්න තියෙන්නේ. දෙයක් සම්බන්ධ නිවැරදි වැටහීමක් එන්නේ. මුලදී තියෙන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් බරිත හිතක්. සම්පූර්ණයෙන්ම නිවරණ නිවරණ වලට යටපත් වෙලා මේ නිවන ආවරණය වෙච්ච ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. නිවරණ කියලා කියන්නේම නිවන අවරණ නැත්නම් නිවන ආවරණය කරනවා කියන අදහසයි. එතකොට නිවන ආවරණය වෙලා තියෙන මට්ටමේදී අපි නිවන ගැන දන්න අදහසයි. ඊළඟ ප්‍රතිපදාවක ගමන් කරද්දී ටික ටික මේ ආවරණය දුරු වෙලා ටික ටික දැන් අන්න මනස පැහැදිලි වෙලා මනස පිරිසුදු වෙලා නික්ලේශී වෙලා අන්න එබඳු මට්ටමකදී නිවන ගැන දරන අදහසයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ අපේ ඉලක්කය නිවන පවා එක්තරා අන්දමක වෙනස් වීමකට භාජනය වෙනවා අපේ හිත ඇතුලේ. හිත ඇතුලේ අපි ඒක ගැන දරන අදහස ඒක මෙන්න මේ වගේ දෙයක්ය නැත්නම් මේ වගේ මේ ස්වභාවයක්ය කියලා අපේ හිතේ තියෙනවා නම් යම්කිසි අදහසක් ඒකත් අන්න පොඩ පොඩ විපරිණාමයට ලක් වෙනවා. හොඳයි අපි එහෙනම් ඊළඟ ඡේදයට යමු. ඊළඟට අපට මූලපරියාය සූත්‍රයේ තවත් ටිකක් කියන්න තියෙනවා. විශේෂ කාරණයක්. මේ සූත්‍ර දේශනාව අනෙක් අනිකුත් හැම සූත්‍ර දේශනාවන්ට වඩා විශේෂයෙන් සැලකිය හැකි තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ මේ සූත්‍ර දේශනාව අවසානයේදී ඒකට සවන් දුන් භික්ෂූන් වහන්සේලා ඒකට සතුටු නොවුණු බව සඳහන් වීමයි. සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවක් යම්කිසි භික්ෂූන් පිරිසක් අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් අවසානයේ තියෙන්නේ අත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුම් කියලා. ඒ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේගේ දේශනාව පිළිබඳ සතුට දැක්වුවා කියන එක. නමුත් මෙතන තියෙන්නේ කොහොමද? ඉදම වෝච භගවා නතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුම්. ඒ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේගේ භාෂිතය ගැන සතුටුුනේ නැත. මේකත් උපකාර කරගන්නවා අටුවාචාරීන් වහන්සේලා මේ සූත්‍රය බොහොම ගැඹුරුයි. අසාගෙන සිටි ස්වාමීන් වහන්සේලාට තේරුණේ නැහැ. අපි කොහොමද මේක තේරුම් ගන්න කියලා කියන අදහසක් දීමට. ඒ නිසාදෝ මේ සූත්‍රය මුළු ගැන්විලා තියෙනවා. නමුත් මේ කළ විවරණය අනුව අපට හිතාගන්න පුළුවනි මේ සංඝයා වහන්සේලාගේ නොසතුටට වෙන හේතුවක් තිබුණා කියලා. මොකක්ද ඒ? නිබ්බාණයත් ඇතුළු සියලුම ප්‍රඥාප්ති පිළිබඳව එහෙම නැත්නම් කිසිම ප්‍රඥාප්තියක් පිළිබඳව මඤ්ඤණා නොකළ යුතු බව ප්‍රකාශ කිරීම එදත් අදත් එකලත් මෙකලත් සංඝයා වහන්සේලා වැඩි දෙනාගේ නොසතුටට හේතු වී ඇති කාරණයක්. එතකොට මූලපරයාය සූත්‍රය ගැන එච්චරයි කියන්න තියෙන්නේ. හොඳයි. එතකොට මූලපරයාය සූත්‍රය ගැන එතකොට මේ විදිහට විස්තර කරනවා. ඒකේ අන්තිම දැන් සායනාසිකත්මතු කරන කාරණාව ඊටාම මේ ප්‍රබලයි. මොකද හැම සූත්‍රකම මගේ තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ යම්සි දේශනාවක් කරාම ඒක අහගෙන හිටපු අහගෙන හිටපු සියලුම සාමින්හන්සලා ඔන්න සතුටු වුණා කියලා තමයි කියන්නේ. නමුත් මූලපරියාය සූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි අහගෙන හිටිය ස්වාමීන් වහන්සේලා සතුටුුනේ නැහැ කියලා තමයි කියන්නේ. ඒක අතකින් තවත් පැත්තකින් අපිට හිතා ගන්න පුළුවන් දැන් මේ සතුටු නොවෙච්ච කාරණේ පවා මේ පිරිසුදුව මේ සූත්‍රයට අන්තර්ගත කරලා තියෙනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ බය නැතුව කියලා තියෙනවා මේ සූත්‍රය ඇහුවා ඔක්කොමලා සියලු දෙනා හැබැයි සතුටු වුණේ නැහැ කියලා. ඉතින් හරිම එකාතකින් බොහොම අව්‍යාජ බවක් එහෙමත් නැත්නම් මේකේ විනිවිද පෙනෙන ගතියක් තියෙනවා මේ ධහමේ ඒ කියන්නේ යමක් සිදු වුණා නම් ඒ සිදුවීම මේ විදිහටම දාලා තියෙනවා. ඉතින් ඇතම් කෙනෙක් මේක වැරදිද තේරුම් ගන්න පුළුවන්. ඇතම් කෙනෙක් හරි විදිහට තේරුම් ගන්න පුළුවන්. ඉතින් කටුකුරුන් සානසේ මතු කරන තර්කය තමයි දැන් මඤ්ඤණා කරනවා කියන එක සාමාන්‍යයෙන් අපේ මේ හිතේ මානයට ඒ වගේම මමත්වයට සෑහෙන සම්බන්ධයක් තියෙනවා. දැන් අපි මොකක් හරි දෙයක් ගැන යම් හංගිනවා කියලා කියනවා. මොකක් හරි දෙයක් ගැන අදහසක් හිතේ ඇති කරගන්නවා. යම් සංකල්පයක් හිතේ ඇති කරගන්නවා. ඉතින් මේ හැම තස් තැනකදීම මමයා ඉස්සරහට යන ගතියක් තියෙනවා. මට සාපේක්ෂව තමයි මම හිතන්නේ. මට සාපේක්ෂව අනිත් කෙනා ගැන මම හිතනවා. මට සාපේක්ෂව වෙනත් කෙනෙක් ගැන හිතනවා. එතකොට අර මමයා කියන එක හැදිලා ඉන්නේ. මම මූලික කරගෙන තමයි හිතන්නේ. ඉතින් ඒ බඳු එහෙම හිතන తত্ত্বය සම්පූර්ණයෙන් බුදුහාමුදුරුවෝ මේ මඤ්ඤණා. මේවා කරන්න යන්න එපා කියලා තමයි ඉතින් බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. ඉතින් අර එහෙම කිව්වහම හරිම අභියෝගශීලී. දැන් මෙච්චර මෙච්චර කාලයක් හිත හිතා හිත හිතා ආපු ගමනක් තියෙන කෙනෙකුට මේ ඔක්කොම සිතුවිලි පහළ වෙන්නේ නැත්තම් මේ හුඟක් සිතුවිලි පහළ වෙන්නේ මමෙක් මුල් කරගෙන කරන හංගීම් නිසා කිව්වහම මේවයිලා හුදු මඤ්ඤණා කියලා කිව්වහම ඒක ඉතින් ටිකක් අර පහරක් වෙනවා. ඒ කියන්නේ ඒක ලොකු මේ හිතට ලොකු පහරක් වදිනවා. මොකද මේ හිතින් කරන්නෙම මමෙක් ඉස්සරහට දාගෙන හිතන ගතියක්. මමෙක් ඉස්සරහට දාගෙන විවිධාකාර පැත්තෙන් මේ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් මේ පැත්තට හිතන ගතියක් තමයි මේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඔය ඔක්කොම ඇවිල්ලා මඤ්ඤණා කියලා කියපු ගමන් ඉතින් මේ දැන් මොකද්ද මම මේ කර කර හිටියේ කියලා එක අතකින් පසුතැවීමක් ඇති වෙන්නත් පුළුවන්. තවත් පැත්තකින් ඉස්සරහට මම කොහොමද මේ මඤ්ඤණා නවත්ත ගන්නේ කියලා මඤ්ඤණාකරණ එක අඩු කරගන්නේ කියලා එක අතකින් Tamanට මේ බියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අදහසක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම බුදුරජාන් වහන්සේගේ සූත්‍ර දේශනා ගණනාවක්ම තියෙනවා. දැන් ඊළඟට කටුකුරුන් සානස්සේ තවත් සූත්‍රයක් ඉස්සරහට අරගෙන මේ මඤ්ඤණා ගැන විස්තර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ඒ කොටසටත් යමු. බුදුරජාණන් වහන්සේ මේ මඤ්ඤණාව ඊටමත් සියුම් මාර බන්ධනයක් හැටියට දක්වලා තියෙනවා. ඊටම වටිනා සූත්‍රයක් සලායතන සංයුත්තේ යවකලාපී සූත්‍රය නමින් හඳුන්වා සඳහන් වෙනවා. ඒ යවකලාපී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඊටම හොඳ උපමාවකින් වටිනා ධර්ම කාරණයක්. එනම් මේ මඤ්ඤණාවල තියෙන සියුම් බව ප්‍රකාශ කරනවා. මොකද්ද උපමාව? සුරාසුර යුද්ධය ගැන නිතර සූත්‍රවල සඳහන් වෙනවා. මෙතනත් බුදුරජාණන් වහන්සේ සුරාසුර යුද්ධයයි උපමාවට ගන්නේ. දෙවියනුත් අසුරයනුත් අතර මහා සංග්‍රාමයක් පැවතිලා දෙවියන් දිනනවා. අසුරයන් පරදිනවා. අසුරයන් පරදුනාට පස්සේ දෙවියන් මොකද කරන්නේ? වේපචිත්ති අසුරේන්ද්‍රයා බැඳුම් පහකින් බැඳගෙන, ඒ කියන්නේ දෙයත් දෙපා ගෙල කියන පස් තැනකින් බැඳලා අරගෙන එනවා ශක්‍ර දේවේන්ද්‍රයා ඉදිරියට. මේ බන්ධනය මහා පුදුම අద్භූත විදිහේ බන්ධනයක්. මොකද්ද මේ බන්ධනයේ ඇති විශේෂත්වය? ඒක බුදුරජාණන් වහන්සේ මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. මේ වේපචිත්ති අසුරේන්ද්‍රයා යම් අවස්ථාවක සිටුවොත් දෙවියන් ධාර්මිකයි, අසුරුයි අධාර්මිකයි. මම දිව්‍ය ලෝකයට යනවා කියලා හිතුවේ හැටිම අර බන්ධනෙන් මිදිලා දිව්‍ය දිව්‍යමය පංචකාම සම්පත්තියත් භුක්ති විඳින්න හැකියාවක් ලැබෙනවා. වේපචිත්‍ය අසුරේන්ද්‍රයා නමුත් බැරි වෙලාවත් හිතුනොත් අසුරයන් ධාර්මිකයි දෙවියන් අධාර්මිකයි මම ආපහු අසුර ලෝකයට යනවා කියලා හිතුවේ හැටියේ අර දිව්‍ය පංචකාම සම්පත්තියනුත් පිරිහිලා බන්ධන පහින් බැඳෙනවා ආයෙත්. ඔන්න ඔහම ඔය උපමාව ඉදිරිපත් කරලා උපමේය වශයෙන් බුදුරජාණන් වහන්සේ වටිනා ධර්ම කාරණයක් මතු කරනවා. ඒවං සුකුමංකෝ වේපචිත්ති බන්ධනං තතෝ සුකුමතරං මාර බන්ධනං මඤ්ඤමානෝ කෝ භික්කවේ බද්ධෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාවිමතෝ අස්මීති භික්කවේ මඤ්ඤිතමේතං අයම් හස්මීති මඤ්ඤිතමේතං භවිස්සanti මඤ්ඤිතමේතං න භවිස්සanti මඤ්ඤිතමේතං රූපී භවිස්සanti මඤ්ඤිතමේතං අරූපී භවිස්සanti මඤ්ඤිතමේතං සංඤී භවිස්සanti මඤ්ඤිතමේතං අසංඤී භවිස්සanti මඤ්ඤිතමේතං නේව සංඥා නාසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිත මේතං භික්කවේ රෝගෝ මඤ්ඤිතං මඤ්ඤිතං භික්කවේ රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං තස්මාතිහ භික්කවේ අමඤ්ඤමානේන චේතසා විහෙරිසාමාති එවං හි වෝ භික්කවේ සික්ඛිතබ්බං හොඳයි දැන් මේ යවකලාපේ සූත්‍රය කියන්නේ තවත් තාම ප්‍රබල සූත්‍රයක් මේ ප්‍රපංච ගැන මඤ්ඤණා ගැන අපේ හිත වැඩ කරන හැටි ගැන බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට ප්‍රකාශ කරන. ඉතින් යව කලාපී කියලා කියන්නේ මේ යව සහල් ගොඩක් මේ බොහොම හොඳට තලලා මේ ඒ යව සහල් ගොඩට මොකද වෙන්නේ කියන කාරණයක් ගැන තමයි ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ මුලින් මේ සූත්‍රය විස්තර කරද්දී මතක් කරන්නේ. මේ යව සහල් ටිකක් අරගෙන ඇවිල්ලා මේ අපිටම බාර්ලි වගේ දෙයක් කියලා තියෙනවා හිතාගමු. ඉතින් අන්නේ ඒ යම් ධාන්‍ය වර්ගයක් අරගෙන ඇවිල්ලා ඔන්න හොඳට මේ ඒ ධාන්‍ය තලන පත්තක් වගේ එකක්. ඒ ලී එක ඉස්සරහා කොටස හොඳටත් මේ මොකක්ද ඒකට කියන්නේ හැඩ ගන්නවලා මේ තලන්න පුළුවන් විදිහට සකස් කරලා ඔන්න එක හොඳ ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා මේ ඔක්කොම තලනවලු. තවත් ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා ආයෙත් තලනවලු. ආයෙත් තවත් ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා ආයෙත් තලනවලු. ඒතර වොන්න පුරුෂය 6 දෙනෙක් දුහෙද ඇවිල්ලා ඕක හොඳටම තලනවලු. තල්ලාවට පස්සේ දැන් ඉතින් මේක හොඳටම පිටි වෙන්නම තැලිලක් තියෙන්නේ. දැන් ඊළඟට තවත් හත්වෙනි පුරුෂයෙකුත් ඇවිල්ලා තලනවලු. ඔන්න වගේ උපමාවක් බුදුහාඳුරු කියනවා. මෙන්න මේ වගේ දැන් මේ උපමාව ගන්නෙම එකාතකින් මේ අපේ ඇහෙන් රූප බලලත් මේ මඤ්ඤණා කරනවා. එතනනුත් තැලෙනවා. ඊට කනෙන් ශබ්ද අහලත් මඤ්ඤණා කරනවා. එතනනුත් තැලෙනවා. නාසයෙන් ගඳ සුවඳ බලලත් එතනනුත් මඤ්ඤණා කරනවා. එතනනුත් තැලෙනවා. දිවෙනුත් රස බලලා ඒක ගැනත් මඤ්ඤණා කරනවා. එතනනුත් තැලෙනවා. ඊළඟට කයෙන් ස්පර්ශ ලැබලා ඒකනොත් මඤ්ඤණා කරනවා. එතනොත් තැලෙනවා. ඊළඟට මනසෙනුත් එක එක ඒවා හිතා හිතා මේ හිතින් මවමව ඒකත් හිත හිතා මේ මඤ්ඤණා කරනවා. ඒකනොත් තැවෙනවා, තලනවා. ඒකනොත් බොහොම පීඩාවටපත් වෙනවා. දැන් ඊ එච්චර තැල්ලා තියෙන මිනිස්සයා ඊළඟට මේ අනාගත භව අල්ලගෙන අතීත භව අල්ලගෙන ඒවත් හිතනවලු. එතකොටත් ඉතින් අර හත්වෙනි එක්කෙනෙකුත් තැල්ලා තලනවා වගේ තවත් හිතා ගන්න බැරි විදිහට තලනවා පීඩාවටපත් වෙනවා කියන එක තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ අපි කල්පනා කරලා බැලුවාම දැන් මේ කරන ප්‍රකාශ බුදුහාඳුරෝ එකාතකින් මේ හිතලා කොයිතරම් අපි පැටලෙනවාද කියන එක ගැනයි හුඟක්ව පැහැදිලි කරලා දෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි මේ සූත්‍රයට යන්න කලින් පොඩ්ඩක් ඔය මේ සබ්බ මොකද කියන්නේ මේ සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රයේදී හැම බුදුහාඳුරෝ කියනවා මේ මම මුල් කරගෙන මේ කරන මඤ්ඤණා මේ හිතේ පහල කරගන්නා සිතුවිලි මේව හරහා මහණෙනි පුදුම විදිහට මේ මිනිස්සයෝ අයෝනිසෝ මනසිකාරයෙන් හිතන්න ගිහිල්ලා පුදුමාකාර පැටලැවිල්ලක තමයි පැටලෙන්නේ. මේගොල්ලෝ දන්නේ මේ සිතේ යුත්තේ මොකද්ද සිතේ නොසිතේ යුත්තේ මොකද්ද කියන්න දන්නේ නැහැ. ඒ නිසා පුදුමාකාර පැටලෙවිලි ගොඩක තමයි පැටලෙන්නේ කියලා කියනවා. ඉතින් ඒක කියනවා මේකේ කොයිතරම්නම් බරපතල කියනවාද කියනවා නම් බරපතලද කියනවා නම් අන්තිමට නිකන් දෘෂ්ටි කාන්තාරයක අතරමං වෙනවා කියලා කියනවා. දැන් උදාහරණයක් වශයෙන් මම ඉස්සරහට දාගෙන මම ගිය භවයේ හිටියද මම ගිය භවයේ හිටියේ මොන වගේද මගේ දුක සැප මොනවාද මම මොන ආත්ම භාවයකද ගත කළේ මම ඒ භවයට කොහේ ඉඳලාද පැමිණියේ මේ ආදී වශයෙන් ඔන්න කෙනෙක් හිතද්දී බුදුහාමුදුරු කියන ඔන්න තාත් පුදුමාකාර පැටලිල්ලක් පැටලෙනවා එහෙනම් අනාගත භවය මුල් කරගෙන මම අනාගත භවයේ ඉන්නවද මම කොහෙද උපදින්නේ මමගේ ඊළඟ ආත්මේ මොනවා වේද ඊළඟට මගේ දුක සැප අනාගතයේදී මොන වගේ වෙයිද කියලා ඔන්න මේ අනාගතය අල්ලගෙන ওই විදිහට හිතුවාමත් ඔන්න පුදුමාකාර පැටලෙලා පැටලෙනවා කියනවා. ඊට වර්තමාන භවය ගැනත් ඒ විදිහටම හිතුවොත් මම ඉන්නවද මම නැද්ද මේ ඊළඟට මගේ දුක සැප කොහොමද මේ විදිහට අර මමයා ඉස්සරහට දාගෙන ආයෙ හිතන්න ගත්තාම එතනත් පුදුම පැටලෙල්ලක් පැටලෙනවා කියනවා. ඉතින් මේ නිසා බුදුහාඳුර කියනවා මේ මෙබඳු දෘෂ්ටිවල නැත්තම් මේ විදිහට හිතන මිනිස්සෙක් දෘෂ්ටිකාන්තාරයක වල්මත් වෙනවා කියනවා. නැත්තම් දෘෂ්ටිකාන්තාරයක අතරමං වෙනවා කියනවා. නැත්නම් දෘෂ්ටි වනාන්තරයක මම් මුලා වෙනවා කියනවා. ඉතින් ඒ තරමට මේ හිතීම හරහා මිනිස්සු පුදුමාකාර පැටලෙවිලක් තමයි පැටලෙන්නේ. ඉතින් අපි හිතුවොත් මේ බුදුහාඳුරෝ පෙන්වන මාර්ගය හිතලා නිවන් දකින්න පුළුවන් මාර්ගයක් කියලා. ඉතින් ඒකත් මඤ්ඤණාවක් පමණයි. එහෙනම් ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ පාර වරද්දගෙන තියෙන්නේ. ඉතින් අද ලෝකයේ ඇතම් කෙනෙක් දාර්ශනිකයෝ බවට පත් වෙලා, චින්තකයෝ බවට පත් වෙලා හිතලා නිවන් දකින්න කතා කරනවා. හිතලා කොහොමද නම් නිවන් දකින්න කියන එක තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. දැන් මේ බුදුහාඳුරෝ කියනවා නම් මෙච්චර මේ අතිශය සියුම් තමන්ගේ හිතේ පහළ වෙන මේ මම ඉන්නවා කියලා හිතියව පවා මම දැන් ජීවත් වෙනවා කියලා හිතියව පවා මඤ්ඤණාවක් කියලා කියනවා නම් ඉතින් එහා හිත හිතා හිත හිතා වැල්වට අරන් මේ නගන දේවල් ගැන කවර කතාවද එහෙනම් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුහාඳුරෝ පෙන්වන මාර්ගය හරිම සූක්ෂමයි. දැන් මෙතන ඉස්සරහට අරන් තියෙනවා මේ සූත්‍රයේ එක්තරා උපමාවක්. මේ ඒක තමයි මුල ඡේදයේදී සඳහන් වුණේ. මේ අර සුර අසුර සංගාමේදී ඇති වෙච්ච தත්ත්වය සම්බන්ධයෙන්. ඉතින් ඒකෙදී දෙවියෝ දිනනවා, අසුරයෝ පරදිනවා. අසුරයන්ගේ නායකයා වෙච්ච වේපචිත්ත කියන අසුරේන්ද්‍රයව දෙවියෝ බැඳගෙන එනවා මේ සුධර්මා ධම්ම සභාවට. දැන් ඊළඟට සක්‍ර දෙවේන්ද්‍රය ඉදිරියේ දාලා ඉන්නවා. ඉතින් එයා මේ මේ අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි කියලා මේ පස් පොලකින් බැඳලාලු ඉන්නේ. ඉතින් ඒකේ සූක්ෂමත්වය බුධාඳුරෝ පෙන්වලා දෙනවා. බැරි වෙලාවත් මේ වේපචිත්ත අසුරේන්ද්‍රය හිටියොත් හිතුවොත් දෙවියෝ ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි. මම මේ දිව්‍ය සම්පත් අනුභව කරමින් දෙවියොත් එක්ක ඉන්නවා කියලා හිතනොත් අන්න එයා නැවතත් නිදහස ලබලා දෙවියොත් එක්ක ඉන්න තත්වයකටපත් වෙනවලු. බැරි වෙලාවත් එයා හිතුවොත් ඒකේ අනිත් පැත්ත. දෙවියෝ අධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි. මම මේ දෙවියන්ගෙන් අත මිදලා බේරිලා නැවතත් අසුර භවනට යනවා කියලා හිතනොත් එහෙම අන්න සම්පූර්ණයෙන් ආයේ මේ බැඳුමෙන් බැඳෙනවලු. ඉතින් බැලුවාම මේ වේපචිත්‍ය අසුරේන්ද්‍රව බැඳලා තියෙන්නේ ජකඩ ධම්මලකින් හෝ ගාංචු දාලා හෝ වෙනත් මේ සාමාන්‍ය බාහිර අපි දන්න බැඳුමකින් නෙවෙයි බැඳලා තියෙන්නේ. එයා බැඳලා තියෙන්නේ මෙයා එයාගේම හිතේ හටගන්නා සිතුවිල්ල මත. ඉතින් එයාගේම හිතේ යම් සිතුවිල්ලක් හටගන්නවා නම් එක රටාවකට අන්න එතෙන්දී එයාගේ බන්ධනය නිදහස් වෙනවා. එයාගේම හිතේ යම් සිතුවිල්ලක් හටගන්නවා නම් වෙනත් රටාවකට අන්න එතෙන්දී බන්ධනය තව දැඩි වෙනවා. ඉතින් අන්න ඒ වගේ තාම සූක්ෂම බැම්මකින් තමයි මේ වේපචිත්ත අසුරේන්ද්‍රයව බැඳලා තිබිලා තියෙන්නේ. ඉතින් බුදුහාඳුරෝ කියනවා මහණෙනි මීටත් වඩා අති සූක්ෂමයි කියන මාර බන්ධනය. ඒවන් තතෝ සුකුමතරම් මාර බන්ධනං කියලා කියනවා. මීටත් වඩා මේ වේපචිත්තිය බැඳලා තියෙච්ච බැඳමටත් වඩා සූක්ෂමයි සුකුමතරයි මේ මාර බන්ධනය කියලා කියනවා. ඉතින් මේකේ මේකේ එක එක පැත්තක් ඒකේ තියෙන සූක්ෂම බව පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ මෙතන මේ මතක් කරන්නේ. අස්මීති බික්කවේ මඤ්ඤත මේතා. මම වෙමි කියලා හිතද්දිම අහුවෙලා ඉන්නේ. මම වෙමි කියලා මම ඉන්නවා කියලා නැත්නම් මම දැන් ඉන්නවා කියලා හිතාගත්ත ගමම්ම ඒකත් මාර බැම්මක් කියලා කියනවා. එතනත් ඒකත් මඤ්ඤණාවක් කියලා කියනවා. ඊට අයං අහං අස්මීති මඤ්ඤිත මේතා. මේ මම වෙමි. දැන් මොකක් හරි දෙයක් පෙන්නලා අපි දෙමුන් දැන් අපි කණ්ණාඩි ඉස්සරහට යනවා. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඒක දැන් ප්‍රතිබිම්බේ පේනවා. ප්‍රතිබිම්බය දැකලා ආ මේ ඉන්නේ මම කියලා හිතපු ගමන් අන්න මඤ්ඤණාවක් කියලා කියනවා. ඒකත් එතෙන්දිත් මාරයට අහුණා කියලා කියනවා. ඊළඟට භවිස්සන්ති මඤ්ඤිත මේතං. ඉස්සරහට ඉන්නවා. අනු මම හෙට ඉන්නවා. හෙට මම මෙහෙ යනවා. ඊළඟ නැත්තම් හෙට මම මේ වැඩේ කරනවා කියලා අර මමයා ඉස්සරහට දාගෙන මොකක් හරි හෙටට කතා කරොත් නැත්තම් අනාගතය සම්බන්ධයෙන් කතා කරොත් අන්න අහුණා තමයි. එතනක් තියෙන මඤ්ඤණාවක් කියලා කියනවා. න භවේ සම්ති මඤ්ඤිත මේතා. දැන් හෙට මම නැද්ද කියලා මමයා මේ කියන්නේ මම ඉස්සරහට දාගෙන හැබැයි මේකේ නෂ්ටාර්ථය ගන්නෙ. හෙට මම නැති වේද හෙට මම මැරෙයිද හෙට මොකක් හරි ලෝක විනාශයක් වෙයිද මේ වගේ ඉතින් අපි මොකක් හරි මේකේ ඒ නෂ්ටාර්ථයෙන් කතා කරන්න ගියාම එතනත් අහු වෙලා තමයි තියෙන්නේ මේකේ අර මේ මම ඉස්සරහට දාගෙන වෙයි කියලා හිතුවත් අහු වෙලා මම ඉස්සරහට දාගෙන නොවේ කියලා හිතුවත් අහු වෙලා ඊළඟට රූපී භවයසන්ති මඤ්ඤිත මේ තමයි මම දැන් රූප ලෝකේ ඉන්නේ නැත්තම් මේ පේන ලෝකෙක ඉන්නේ කියලා හිතන්න ගත්තොත් ඒත් අහු වෙලා තියෙන්නේ අරූපී භවයසන්ති මඤ්ඤිත මේතා දැන් ඊළඟට ඒකෙන් මෙදෙන්න කියලා අපි හිතමු රූපයෙන් ගැලවිලා ඔන්න අරූපයට යනවා කියලා අරූප ධානය වඩලා ඉතින් බ්‍රහ්මණය බ්‍රහ්මය බවට පත් වෙනවලු ඒත් ඉතින් අහුවෙලා තමයි ඉන්නේ මොකද එතනත් අන්න කෙනෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා මමෙක් ඉන්නවා මමෙක් ඉස්සරහට දාගෙන අන්න ධානය වඩලා ඒ ධානයෙත් ඉතින් වශී කරලා ඉතින් දේවල් කරා හැබැයි තාම මේ අස්මිමානය කියන එක මේ මුලින්ම පුටා දමලා නැහැ. ඉතින් අස්මිමානය තියෙනවා නම් මෙන්න මේ මම කියන හංගීම මේ තනත් අතුල තියෙනවා නම් ඒ මාන්නේ තියෙනවා නම් ඉතින් අනිවාර්යෙන් අහු වෙලා තමයි ඉන්නේ කියලා තමයි බුදුහාඳුර කියන්නේ. ඊළඟට අසඤ්ඤී භවිසන්දි මඤ්ඤිත මේතන්. දැන් මේ සංඥා දුරු කරගන්න කියලා සම්පූර්ණයෙන්ම සංඥා වලින් තොර වෙන්න ඕනේ කියලා මමයක් ඒත් මමෙක් ඉස්සරහට දාන අසඤ්ඤ සත්‍යෙට ගියොත් ඒත් අහු වෙලාලු ඉන්නේ. නේව සංඤේ නාසඤ්ඤී භවිසන්ති මඤ්ඤිත මේතන්. දැන් මේ සංඥාවක් නැති අසඤ්ඤා නැත්තේත් නැති මෙන්න මේ අතරමැද තැනකට වෙලා ඉන්න ගත්තොත් ඒත් අහු වෙලාලු ඉන්නේ. ඉතින් බැලුවාම දැන් තේරෙනවා මේක මේ හිතුවත් අහුවෙලා මොකක් හරි ආකාරයක් ගැන හිතුවත් අහුවෙලා ඒ ආකාරයෙන් නොවේ කියලා හිතුවත් ඒත් අහුවෙලා. දැන් මෙතන හිතනවා කියන එක වටිනවා. හිතනවා කියන එක තේරුම් ගන්න තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් ගැන අපි දුමු ඒක ඒ කියලා හිතුවත් අහුවෙලා ඒක ඒ නෙමෙයි කියලා හිතුවත් අහුවෙලා. ඔන්න ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. තියෙනවා ඊටාම සූක්ෂම තත්ත්වයක්, අති සූක්ෂම තත්ත්වයක් මේකේ තියෙනවා. ඒ නිසා බුදුහාඳුර කියනවා මඤ්ඤතම් භික්ඛවේ රෝගෝ. මහන්නේ මේ මඤ්ඤණා කිරීම කියන එක ලෙඩක්. මඤ්ඤිතං ගණ්ඩෝ. මහණෙනි මේ මඤ්ඤණා කරනවා කියන එක gediyak. මඤ්ඤිතං සල්ලං. මඤ්ඤණා කරනවා කියන එක උලක්. තස්මාතේහ භික්ඛවේ අමඤ්ඤමානේන චේතසා විහෙරිස්සාමාති. එවං හිවෝ භික්ඛවේ සික්කිතබ්බා. මෙන්න මේ දෙන උපදේශ පුදුමාකාර ප්‍රබලයි මේ විපස්සනා කරන යෝගාවචරයෙකුට. ඉතින් විපස්සනා කරන යෝගාවචරයෙකුටත් මේක මුලදි තේරෙන්නෙත් නැහැ. විපස්සනාව කඩනවා කියලා. ඉතින් එක එක දේවල් තමයි අපි මුලදී කර කර ඉන්නේ. විපස්සනාවේ සෑහෙන්න ගැඹුරකට යන්න ඕනේ. මේ මඤ්ඤණා නවත්විය යුතුයි කියන එක තේරුම් ගන්න පවා. එතකන් ඉතින් අපි විපස්සනා කරනවා කියලත් මම තමයි ඉතින් විපස්සනා කරන්නේ. හැබැයි කාලයක් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හොඳට මනස සංසුන් වෙලා මනසේ මමෙක්ගෙන් තොර කාල පරිච්ඡේදයක් తాවකාලිකව හෝ අත්දකලා ඒ தત્ත්වය ගැන අන්න වටනකමක් තේරෙන්න තේරෙන්න තේරෙන්න තමයි ඒකතකින් මේ මඤ්ඤණාවල තියෙන මේ විකෘතිය යෝගාචරයට තේරෙන්න ගන්නේ. ඒ නිසා මේ කතා කරන දේවල් ඇත්තටම සූක්ෂමයි. ඇත්තටම ඉතින් විපස්සනාව කඩපු කෙනෙක් සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි මේ தත්ත්වය තේරුම් ගන්න. ඒ නිසා මේ මඤ්ඤණා කියන එක එකතකින් සූක්ෂම මට්ටමක් කියන්න පුළුවන් ප්‍රපංච වඩා. මට හිතෙන ආකාරයක් මම මේ කියන්නේ. මොකද ප්‍රපංච කිව්වහම සාමාන්‍යයෙන් වටවලල්ලේ යන ගමනක් තියෙනවා එතන. ඒ කියන්නේ සෑහෙන හිත කතන්දර ගොතන ගතියක් මොනවා මොන හරි කියෝ කියෝ ඉන්න ගතියක්, දොඩබඩු වෙන ගතියක් තියෙනවා. එතකොට ඉතින් කාටවත් තේරෙනවා මේක නම් මහා තේරුමක් නැති හිතිල්ලක් කෙනෙකුට තේරෙනවා. නමුත් මේ මඤ්ඤණා කියන එක ඊටත් වඩා සූක්ෂමයි. හිතේ නිකන් එක එක විතර්කයක් පහළ වුණා. ආ මම මේ ඉන්නවා. මම දැන් මෙතන ඉන්නවා කියලා හිතාගත්තත් ඒ බඳු සිතුවිල්ලක් පවා එහෙමනම් මඤ්ඤණාවක් කියලා කියනවා. ඉතින් බැලුවාම ප්‍රපංච සමනය වෙලා විතර්කත් සමනය වෙලා යන මාර්ගයක තමයි මේ தত্ত্বය අහුවෙන්නේ. ප්‍රපංච මුලින් සමනය වෙන්න ඕනේ. ඒක තමයි එකතකින් බැලුවාම මාර්ගයේ කියන්නේ ඒකත් මුලදි හම්බෙන මුලදි තේරෙන කැලක් නෙමෙයි. ඒකත් සෑහෙන මාර්ගයේ වැඩුණාට පස්සේ තේරෙන කොටසක්. ඒ මට්ටමේදී අපි හිතමු කෙනෙක් ප්‍රපංච සමනය සඳහා දැන් උත්සාහන්ත වෙනවා. ඒ ප්‍රයත්නය හරහා සෑහෙන ප්‍රපංච සමනය වෙවි සමනය වෙවි ඇතුලේ කතාව සෑහෙන අඩු වෙවි අඩු වෙවි ගිහිල්ලා ඊට පස්සේ අන්න යා උත්සාහන්ත වෙනවා දැන් මේ හිතේ විතර්ක සමනය කරන්න. ඒකට කියන සාමාන්‍ය විතර්ක විජය කියලා කියනවා. විතර්කයන් ජයග්‍රහණය කරන්න උත්සාහන්ත වෙනවා. ඒ කියන්නේ කාම විතර්කයන් දැන් පුළුවන් තරම් අඩුවෙන් දැන් මේ හිතේ ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. ව්‍යාපාද විතරකයන් අඩුවෙන් ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට විහිංසා විතරකයන් අඩුවෙන් ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට අකුසල විතරකයන් දුරු කරගන්න උත්සාහන්ත වෙලා ඊළඟට ඉතින් එයාට සිද්ධ වෙනවා කුසල විතරකේනුත් නවත්තන්න. දැන් අපි හිතුවොත් දැන් අපේ හිතේ රාගය ඇති වෙච්ච වෙලාවට ඔන්න මෛත්‍රී භාවනාව වඩනවා කියලා. එතෙන්දී අපි කරන්නේ අර අකුසල විතර්කයෙන් මැඩපවත්වන්න කුසල විතර්කයක් ඉස්සරහට ගන්න එක. ඉතින් ඒකත් උපක්‍රමයක් තමයි. ඒක ඉතින් එකතකින් අපි තාම හොඳට සතියක් දියුණුලා නැති හොඳට ප්‍රඥාව දියුණුලා නැති විපස්සනාව හොඳට වැඩිලා නැති මට්ටමකදී අනිවාර්යෙන් ඔයගේ ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. නමුත් යම්සි කෙනෙක්ගේ හිතේ හොඳට විපස්සනාවක් වැඩුණාට පස්සේ එයා දැන් චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවක් නම් කරන්නේ ඒ මට්ටමේදී හිතේ රාගයක් පහවුණා මේ හිතේ ද්වේෂයක් පහවුණා කියලා ආයි අනිත් පැත්තට මෛත්‍රී සිතුවිල්ලක් දාන්න යනවා නම් මෛත්‍රී භාවනාවක් කරන්න යනවා නම් ඉතින් ආයේ කියන්නේ තාම චිත්තානුපස්සනාව දන්නේ නැහැ බුදුහාඳුරු කියන්නේ ඒක ඒ මට්ටමේදී මේකත් ඇවිල්ලා එක හිතක් පමණයි. සදෝ සංචිත්තං සදෝ සංචිත්තං තිපජානත්. දැන් මේ ද්වේෂ සහගත හිතක් පහළ වුණා. ඒකේ පමණයි. ඉන් එහාට ආයි මෛත්‍රී සහගත හිතක් ඔකට දාන්න යන්න අවශ්‍ය නැහැ. ආයි දැන් හිතට සංසිඳෙන්න දෙන්න. අන්න ඒක අතකින් බොහොම මේ සිතුවිලි විනිවිද යන මාර්ගය තමයි පෙන්වන්නේ. ඒ නිසා හිත සමනය කර කර නැත්තම් ප්‍රපංච සමනය කර කර ඒ හරහා ඊළඟ විතර්කත් සමනය කර කර යන මාර්ගය තමයි පෙන්වන්නේ. ඒ නිසා අපි අකුසල විතර්කයන් මඩින්න කියලා කුසල විතර්ක පාවිච්චි කරනවා මාර්ගයේ එක්තරා මට්ටමකදී. හැබැයි මාර්ගයේ සෑහෙන දුරට වැඩුණාට පස්සේ තේරුම් ගන්න තියෙන්නේ එහෙමත් අවශ්‍ය නැහැ. අකුසල විතර්ක පහළ වුණත් කුසල විතර්ක පහළ වුණත් මොන විතර්ක පහළ වුණත් ඒවා හුදු විතර්ක පමණයි. ඒවා හුදු සිතුවිලි පමණයි. හුදු සිත් පමණයි කියලා අන්න තේරුම් අරගෙන ඒවැය තියෙන අර ඒකේ ඝන බාලකම එහෙනම් ඒවෙන් දෙයක් හදාගන්න කෙනෙක් හදාගන්න පුජ්‍යලයක් හදාගන්න යන්නේ නැතුව ඒවයි තියෙන්නේ හුදු සිතක් පමණයි මේක. මේකයිල හුදු චෛතසිකයක් පමණයි, හුදු සංස්කාරයක් පමණයි, හුදු සංඥාවක් පමණයි. කියලා අන්න ඒක විනිවිද දකින්න පුළුවන් නම් අන්න පුදුමාකාර සූක්ෂම මට්ටමකින් තමයි කැපෙන්නේ. පුදුමාකාර සූක්ෂම මට්ටමකින් තමයි අපේ මේ හිත දිගහැරෙන්නේ. අර තිබිච්ච ඝන බාල වෙලා තිබිච්ච හිතුවිලි දාමය. නැත්නම් හිතුවිලි සන්තතිය ඊට මෙහයින් කපල යනවා ආයි අර ලකුසානසි කියනවා වගේ පෙක නිවලෙන්න කපල යනවා. ඊට පස්සේ ඉතින් එහාට යන්න විදිහක් නැහැ. මොකද මුලටම මුලටම ඇවිල්ලා මුලින්මයි කපලා දාලා තියෙන්නේ. ආයි ආයි මුදුන් මුලෙන්ම කැපුවාට පස්සේ ඉතින් ගහක් වැවෙන විදිහක් නැහැ. අන්න ඒ වගේ තමයි. හොඳට අර සූක්ෂම මට්ටමටම ඇවිල්ලා යෝනිසෝ මනසිකාරයේ උපරිම මට්ටමකට ඇවිල්ලා එතනින්ම කපලා දැම්මනම් ආයි ඉස්සරහට යන්න විදිහක් නැහැ. ඒ නිසා මේ චිත්තානුපසනාවකදී ධම්මානුපසනාවකදී තමයි අන්න ටික ටික මේ විතර්ක සමනය වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඒකෙත් සූක්ෂම මට්ටමකදී තමයි මේ මඤ්ඤනාත් සමනය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් එකwidehatකින් බලවම ටිකක් සූක්ෂම කාරණා ටිකක් තමයි ඉතින් අපිට මේ ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. ඉතින් මම කැමතියි හුඟක් ඉතින් මේ ගැන මම කතා කරනවට වඩා අපි මේ අද කතා කරපු කරුණු ටික සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් නැත්නම් මේකට යමක් එකතු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. කියන්න. ඉතින් කලින් තිබුණ කොටස ඔව් ඥානානන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මූලපාරියාය සූත්‍රේ අගති වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ වචන වලින් සතතු උනේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ ස්වයන් වහන්සේලාට පහරක් වගේ ආභාසයක් වගේ. ඉතින් මම මෙහෙම කියවම මට වෙන අදහසක් ආවා. මෙහෙමයි. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේක මා අභිනන්දි. සේක මා අභිනන්දි. නැවත නැවත විසි හාර වාර. විසි හාර වාර. විසතර වාරක. එතකොට තථාගතෝ නා අභිනන්දති. um තං කිස්ස හේතු නන්දි දුක්ඛස්ස මූලං. හරි. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ සතුටු වෙන්නේ නෑ මොකද සතුටු වීම දුකට මුලයි. දුකට මුලයි. අන්තිමට අපි කියවන්නේ ඒ භික්ෂුන් වහන්සේලා සතුටු වෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේගේ වචන වලින්. මොකද අර අර ඇඩ්වයිස් එක වතක් වෙලා. කොහොම තමයි. ආ. තමයි. මේ කියන්නේ බුදු බුදු ආජානන් වහන්සේගේ වචන වෙනස් නැමේ. වෙනස් නෙමෙයි නමුත් ඒක සතුට වෙන්න ගියොත් ah. අහු වෙනවා කියන එක. Ah. නන්දි මුලස්ස ඉති විදිත්තා. Hmm. ඒකත් හොඳ අදහසක්. ඒකත් හොඳ අදහසක්. ඒ කියන්නේ අපේ සුදු ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් මේ සූත්‍රය සූත්‍රයේ මැද්දේ එනවා දැන් සතුටු වෙනවා කියන එක නන්දි නන්දි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒක ඉතින් ගන්නෙ මේ සාමාන්‍ය නිර්ආමිෂ ප්‍රීතියක් පැත්තෙම නෙමෙයි ටිකක් අර උපාදාන මුල් වෙච්ච ප්‍රීතියක් කතා කරන්නේ. නන්දූපදානං කියලා කියන්නේ නන්දි උපාදාන දෙක ළඟ ළඟ යන්නේ. කියන්නේ අපි දෙයක් ගැන දැන් මම කැමති විදිහට යමක් වෙලා තියෙනවා නම් ඔන්න මම සතුටුයි. ඒතකොට අර ඒ වෙලා තිබීම සම්බන්ධයෙන් මගේ ඇල්ලිමක් තියෙනවා. වෙලා තිබුණ ආකාරය සම්බන්ධයෙන් මම ග්‍රහණය කරගෙන අන්න ඒ ගැන සතුටු වෙනවා. අද නන්දි උපාදාන දෙක ළඟ තමයි තියෙන්නේ. උපාදාන වීම හරහා තමයි දැන් මේ නන්දි කියන එතන සතුට වීම කියන එක කතා කරන්නේ. එතකොට මේ උපාදාන වලින් තොර සතුටක් නෙමෙයි නන්දිය කියන්නේ. නැවතත් තියෙන හරි සූක්ෂම තැනක්. අපි සාමාන්‍යයෙන් කියනවානේ දැන් බුදුරජාන් වහන්සේ අර ඔය ඔය කියන කාරණේදී මතක් කරනවා අර එක්තරා අන්දමක මේ සූත්‍රයක්. මතක් කරගමු ඕනම් චුට්ටක් මේ ඒකෙදි මේ මොකක්ද මේ සූත්‍රේ නම කකුද්ද කකුද සූත්‍රය. කකුද කියන සූත්‍රයේදී මේ දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරයන් අහනවා මේ මොකද්ද මේ නන්දසි සමන කියලා. නන්දසි සමන කියලා අහනවා සතුටු සතුටෙන් ඉන්න කියලා ශ්‍රමණයන් වහන්සේ කියලා තමයි අහන්නේ. ඉතින් බුදුහාඳුරව අහනවා කිං ලද්දා අවසෝ. මොකක් හම්බුණාටද කියලා. ඒ ඇවැත් මොකක් හම්බුණාටද කියලා තමයි ඉතින් ප්‍රතිඋත්තර දෙන්නේ. ඊළඟට ඉතින් දැන් මේ දෙවියා දැන් පොඩ්ඩක් හොල්මන් වෙලා ඊට පස්සේ අහනවා තේනහි සමන සෝචසි. එහෙමනම් ශ්‍රමණයන් වහන්සේ ඔබ මේ දුකෙන් දින්නේ කියලා ඊළඟ ප්‍රශ්න කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියනවා කිං ජීතාවසෝ මොකක් නැති වුණාට දීලා ඊළඟ ප්‍රශ්න කරනවා. ඊට පස්සේ තමයි මේ දෙවියා ඊළඟට කියන්නේ තේනහි සමන නේවස් නන්දසි නසෝචසි. එහෙමනම් ශ්‍රමණයන් වහන්සේ ඔබ සතුටු වෙන්නෙත් නෑ දුක් වෙන්නෙත් නෑ. එතකොට කියනවා ඒවන් ආවුසෝ කියලා. එසේ යැවැත්නි කියලා උත්තර දෙනවා. එහෙමනම් ඉතින් මේ උපේක්ෂා මට්ටමත් තමයි විස්තර කරන්නේ. ඉතින් මේ උපේක්ෂාව කියන්නේ එකක් ගැඹුරු මට්ටමක්. ඒ කියන්නේ අපි දෙයක් ගැන කොක් හඬලලා hina වෙනවා කියලා කියන්නේ. අන්න ඒ බඳු නන්දියක් කියලා කියන්නේ. අපි කැමති ආකාරයට යමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ කැමති ආකාරයක් යමක් තියෙනවා කියන්නේ අපි එතනට අල්ලගත්තා. යම්සිතෙන් යමක් සිද්ධ වෙලා තිනවා ඒකට මම හරි කැමතියි අන්න එතන දැන් ඇල්ලුණා මම එතන උපාදාන වුණා අන්න මම සතුටු වුණා. උපාදාන වෙලා සතුටු වෙනවා. නන්දි උපාදානං කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ නන්දියයි උපාදානයයි එක ළඟ යනවා. ඉතින් එතකොට එතන බැලුවාම තියෙන්නේ උපාදාන වලින් තොර සිතක් නෙමෙයි තියෙන්නේ. දැන් මෙතෙන්දී මේ අපේ ධම්මසමිත සාමෙන් වහන්සේ මතක් කරනවා දැන් ඒ කියන්නේ දැන් මේ අවවාදයක් මේ බුදුරජාන් වහන්සේ මේ සූත්‍රය ඇතුළේදී මතක් කරාට පස්සේ සමහරවිට මේ ස්වාමීන් වහන්සේලා තේරුම් ගන්න ඇතිලු ඉතින් මේකට සතුටු වුණොත් එතන තියෙන්නේ මම අල්ලගෙන සතුට වෙන්නේ කියලා සමහරට එනම් සතුට වුණේ නැතු වෙන්නේ නැති කියලාත් ඉතින් මේ හොඳ අදහසක් ඉදිරිපත් කරනවා. ඒකත් හොඳ අදහසක්. ඒක එක හොඳ අදහසක්. දැන් කටුකුරුන් සානාසය කියන අදහස තමයි අර නිවන ගැනවත් ඔය වගේ මඤ්ඤණා කරන්න යන්න එපා. නිවනවත් අල්ලගන්න යන්න එපා. නිවන ගැනවත් සංකල්ප හිතේ හදාගන්න යන්න එපා කියලා කිව්වහම පොඩ්ඩක් ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා ටිකක් මෙච්ච මේ මේ තිගැස්සিলা යන්නේ නැති දැන් මේ මෙච්චර අපි වන්දනාමාන කරගෙන ඉස්සරහින් තියාගෙන මම නිවන් දකින්න ඕනේ මම කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා ලොකු බලාපොරොත්තුවකින් මේ මහාන වෙලා දැන් මේ බොහොම මේ වීරවන්තව කටයුතු කරද්දී බුදුහාඳුරෝ කියපු ගමන් එකපාරටම නිවන ගැනවත් හිතන්න යන්න එපා නිවනවත් ගැනවත් හිතේ සතුටක් ඇති කරගන්න එපා කියලා කිව්වහම ඉතින් අර ඔක්කොම ටික නිකන් කඩලා බිඳලා වැටලානේ හරිම නිකන් අපේක්ෂා භංගත්වයකට වගේ ඇති වෙනවා නම් තමන් ඉස්සරහින් තියාගත්ත එකම නිකාම නිකන් මේ අභියෝගයකට භාජනය වෙනවානේ. අන්න ඒ නිසා ඔන්න සතුටුුනේ නැහැ කියලා අදහස තමයි කටකරුණ සනාසේ දෙන්නේ. ඉතින් අදහස් දෙකම ඉතින් මට නම් හිතෙනවා හොඳයි කියලා. හොඳයි. තව මොනවද අදහස් තියෙන්නේ? ප්‍රශ්නේ විතර මම මේ කාරණේ කියවට නැතර මේ සුදුසුවනේ දැන් ඉතින් ඇමරිකාවට යන්න දෙපිටිලා. ඔව්. ලංකාවට ඇවිල්ලා මේ උපාසකයත් එක්ක ආශ්‍රය කරගෙන ඇත්තටම මේ ධර්මයේ නිවාකරන ඊට පස්සේ අපිත් එක්ක මේ සිංහලෙන් ධර්ම සාකච්ඡා සාපේන කියන එක අපිට ලොකු ආකර්ෂණයක්. අනිවාර්යයෙන්ම. අපේ අපේ අපේ පිටරට ගියාම කරන්නේ ඔගේ අනිත් පැත්තනේ. අපේ පිටරට ගියා. ඒගොල්ලෝ ලංකාවට ආවට පස්සේ දැන් සිංහල මතක ගන්න තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට වචන කියන්නේ සෑහෙන ඉංග්‍රීසි වචන 10කට පැත්තේ තමයි එක සිංහල වචනයක් එන්නේ. අපේ සුදුහාමින් වහන්සේ ඇමරිකාවේ ඉපදිලා ලංකාවට ඇවිල්ලා සිංහල ඉගෙනගෙන සිංහලෙන් කතා කරනවා අපිට දැන්. ඉතින් කොච්චර ආදර්ශයක්ද ඉතින්. එක අතකින් ඉතින් සිංහලෙන්ට ආදර්ශයක් තියෙනවා එතන. ඔව්. මෙතන මම ඉදිරිපත් කරන මතේ මේ දැන් ඔය විද්‍යාවේදී අපි ඒ කියන්නේ විද්‍යාව ඉදිරිපත් කරනවා නෙවෙයි. විද්‍යාවේදී අපි සාමාන්‍යයෙන් අර සාපේක්ෂතාවාදයේ ගොඩනගා කියන එක මත බොහෝ නිෂ්පාදන එහෙම විශාල මේ ව්‍යාපාර කරගෙන විශාල අපි ඉන්න ප්‍රයෝජනක් ගන්නවා. විශාල ප්‍රයෝජන ගොඩක් ගන්නවා. නමුත් ඇත්තට මේ සාපේක්ෂතාවාදී කියනකොටම සාපේක්ෂව බලනවා කියනකොටම 100%ක්ම ධර්මයට මේ සාපේක්ෂ වෙන තවදයක් තියෙන්න බෑ. ඔව්. ඒකෝර ඒක ධර්මයේ ඒක 100%ක්ම වැරදි. අ 100%ක්ම වැරදි තර්කයක් මත ඒගොල්ලෝ හොඳ හොඳ මේ ප්‍රයෝජන නිෂ්පාදන ගොඩක් හදාගෙන අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න කාට හොඳට ඉන්නවා. ඒ වගේ අපිත් හිතන හිතවිලි මඤ්ඤණා කියන මට්ටමට මම කියන්නේ ප්‍රපංච කරනවා 100 100ක්ම වැරදි. <laughs> හැබැයි 100 100ක්ම වැරදුනට ඒ 100 100ක්ම වැරදුනට ඒක මට අපි අපි සම්පූර්ණ අපි ජීවිතයක් ගෙවනවා. අපි අපි ඔක්කොම කරගෙන මේ කරන්නේ වැරදි ප්‍රපංච මතමයි. ඒකට කාටවත් කරදරන්න පුළුවන් එහෙම වෙන්න බෑ මේකේ මොකක් හරි ඇත්තක් තියෙනවා. හැබැයි කවුරු හරි මොනවා හරි කරලා ඕක යන්තම් හරි දැක්කොත් 100 100ක්ම මේක වැරදි කියලා හැබැයි ඒත් එයා ප්‍රපංච කරනවා නම් අපිට කරන්නේ හැබැයි ප්‍රපංච ඒක කාමයේද එහෙම නැත්නම් ද්වේෂයේද එහෙම නැත්නම් මොකක් ආවත් ඒ කියන්නේ එයාගේ වැඩ පිළිවෙලට බාධා වෙන්නේ. එයා ඒ ගැටීමක් නෑ. එයා එයා තමයි යන්නේ. තියෙන්නේ මේ පුරාගේ සිටිවිලි එහෙම නැත්නම් මේ කාම සංඥාවක්. හැබැයි ඒක මේ ඒක නිකන් ඔය මේ ඒකට එහෙම යන්නේ කියනවා ඒක යන්න ඉඩ හරිනවා නැත්නම් ඒකට අනුග්‍රහ නොකර ඉන්නවා අනුග්‍රහ කරන්නේ නැහැ ඒකෙන් බාධාවකුත් ඒකක් කියනවා හැබැයි සමග වෙන්න ටිකක් වෙන එක සමහරට මේ මේ මේ ශ්‍රද්ධාව සම්බන්ධව නම් ඒ හැබැයි මෙයා මෙයා අර එච්චර ප්‍රමාණයට විශ්වාස කරන මේ දෙකම 100%ක්ම වැරදි කියලා නේ වැරදි කියන මේ දෙකම වැරදි කියන එක එච්චර ප්‍රමාණයට දැක්කොත් ඕක පතරෙන් ඇහෙන්න බේරෙන්න පුළුවන් බේරෙන්න කියන්නේ ඒ කියන්නේ වෙන වෙන ක්‍රම වලින් අපි කොච්චර මේ උත්සාහකල් තාවකල් නවත්තනකොට ඇත්තටම අපි කවදාහරි මේ කායන පස්සනාව කියෙම ගිහිල්ලා වෙන මොනවත් මම නම් හිතන්නේ මොනවා කරත් ඔක හරිය කියලා <laughs> කායන පස්සනාව කියෙම ඔබවහන්සේලා කියන ක්‍රමයේ දිගේම ගිහිල්ලාම ගිහිල්ලාම ගිහිල්ලා කවදාහරි මේ මේක මම මේ හිතන සිතියක් 100 100ම වැරදි ටිකක් දැක්කොත් නෑ එහෙම ඉතින් මම නම් ඒ කියන්නේ මම ටිකක් එකඟ වෙනවා ටිකක් එකඟ වෙන්නේ නැහැ. කියන යෝනිසෝ මනසිකාරය කියන එකෙත් තියෙනවා එක්තරා අන්දමක කියන්නේ මුලට යන ගමන අනිවාර්යෙන් කිතන තියෙනවා. හැබැයි ඊට මෙහාදී සබ්බාස සූත්‍රයේදී එහෙම දහඳුරෝ මතක් කරනවා මානසිකරණීය ධම්මේ අමනසිකරණීය ධම්මේ කියලා. ඒ කියන්නේ කෙනෙක් දන්නවලු මානසිකාර කළ යුත්තේ කුමක්ද? මානසිකාර නොකළ යුත්තේ කුමක්ද කියලා. ඒ නිසා අපි නිවැරදිව කරන මානසිකාරයක් ප්‍රයෝජන වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් අපි වම දකුණ කියලා මෙනෙහි කරනවා. නැත්නම් ඔසවනවා, තබනවා කියලා මෙනෙහි කරනවා. ඒත් ඉතින් කෙටි මානසිකාරයක් තියෙනවා. දැන් එයා ඒ අවස්ථාවේ දන්නවනේ දැන් මේ මෙන්න මේ විදිහේ මෙනෙහි කිරීමක් තමයි කරන්න ඕනේ කියලා. එතකොට එයා මේ මෙනෙහි කිරීමේ ප්‍රයෝජනෙ ගන්නවා. එහෙමත් නැත්නම් අපි හිතමු තාම يعني මාර්ගයට අවතීර්ණ වෙන කෙනෙක්, භාවනාවක් වඩන්න උත්සාහන්ත වෙන කෙනෙක්, හිතේ ඇති වෙච්ච ද්වේෂයක් දුරු කරගන්න මේ ද්වේෂය මහා කරදරකාරී මේ ද්වේෂය මට හානි කරේ, අනුන්ටත් හානි කරේ කියලා තේරුම් අරගෙන එයා ඒ වෙනුවට ඔන්න මෛත්‍රී භාවනාවක් වඩනවා. එතනක් තියෙන්නේ, එතනක් තියෙන්නේ මානසිකාරය. ඒ නිසා එතෙන්දී දේශයක් පහළනහම මෛත්‍රයක් ඉස්සරහට අරගෙන මෛත්‍රී භාවනාවක් වඩනවා කියන ඉබඳු මානසිකාරයකට යනවා කියන එක නිවැරදි. ඒ නිසා ඒ අපි අවස්ථානුකූලව මෙතෙන්දී මනස හැසිරිය යුත්තේ කුමක්ද? මනසට මනස යොමු කළ යුත්තේ කුමක්ද? මනස මොකක් මතද ක්‍රියාවෙහි යෙදිය යුත්තේ? කියලා අර ඉබඳු නිවැරදි මානසිකාරයක් හඳුනා ගන්නවා කියන එක නිවැරදි. ඒක වඩා හොඳයි. ඉතින් ඒකේ ගැඹුරට ගැඹුරට යනකොට තමයි අතන විපස්සනාවකට ගිහිල්ලා සතිය දිනු කළා සමාධියත් වඩාගෙන තව තව ප්‍රඥාව දියුණු කරන්න දියුණු කරන්න තමයි අර යාගේ මනසේ ඇතිවන නිකන් එක්තරාන්ත සංසිඳීමක් දැන් අර සිතුවිලි එන එන වේගය අර දැන් පොඩ්ඩක් දැන් අඩාල වෙලා සිතුවිලි දැන් මේ විටින් විට එන්නේ එහෙම නැත්නම් සිතුවිලි අතර නිකන් පරතරයක් ඇති වෙලා අන්න දැන් තමයි මනස නිකන් ලිහෙන්න ගන්න මෙතෙක් වෙලාවත් තනි කරම සන්තති ගණේ තිබුණේ දැන් අතෝරක් නැතුව සිතුවිලි එක මොහොතක් නැතුව සිතුවිලිනේ ඒ බඳු තිබෙන හිත දැන් මේ එකකට පස්සේ එකක් එකක් එන්න ගත්තට පස්සේ දැන් මෙයාට දෙනවා මේ අතර හිඩස් තියෙනවා. මේ වෙන තනි තනි රාගයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තනි ද්වේෂයක් නෙමෙයි. මේ මේ සිතුවිලි අතර පරතරයක්. එක සිතුවිල්ලක් ආව ඒකට ඔන්න මම තව කෑල්ලක් එකතු කරනවා. තව කෑල්ලක් එකතු කරනවා. තව කෑල්ලක් එකතු කරනවා. තව සංඥාවක් එනවා. තව මෙහෙම මේක හැදෙන්නේ. අන්න මේ වෙන දේ දැක්කනම් බුදුහාමුදුරුවෝ කියන මේක අස්සට ගියාට පස්සේ ගන්න අරටුවක් නැහැ. සංඛාරා කදලූපමා කියලා කියන්නේ සංස්කාරවල දැන් මේ ස්තුති ටික ගන්න වෙන්නේ සංස්කාර සංඥා ඔය වගේ පැත්තක්නේ ගන්න වෙන්නේ. මේකේ අරටුවක් නෑ. අපි ඩොකුවට හිතන් ඉන්නවා මන්නම් දැන් හරිම මොකද්ද එකක් කියලා. නමුත් මේක ලිහලා ඇතුළට බැලුවාම ඇතුළේ ගන්න දෙයක් නෑ. ඇතුළේ තියෙන පුස්සක්. අපි හිතන් හිටියට මේක ඇතුළේ හොඳ ඝණයක් තියෙය, කෝ එකක් තියෙය, අරටුවක් තියෙය කියලා ගැලුවාම මේ පොත්ත පොත්ත පොත්ත පොත්ත ගැලවි ගැලවි යනවා. ඇතුළේ හම්බ වෙන අරටුවක් නෑ. ඉතින් අන්නේ පුස්ස දකින්නකොට, අන්නේ හිස් බව දකින්නකොට මේකත් මේ හිත කියලා අපි ලොකුවට ගත්තට මේකෙත් ඇතුලේ මෙලෝදයක් නැහැ කියලා තේරෙනකොට ඉතින් මේක නිකම් මේ උපේක්ෂාවට තමයි යන්න තියෙන්නේ වෙන කොහාට යන්නද නේද උපේක්ෂාවට තමයි යන්න තියෙන්නේ ඒ උපේක්ෂාව එකතකින් බැලුවම ඒ හිතට ආවේනික උපේක්ෂාව ඒ කියන්නේ මේ අපිට මොකක් හරි දෙයක් ලැබීම හරහා ලබන සතුට කියන එකකුත් නෙමෙයි මොකක් හරි නොලැබීම නිසා මගෙන් අහිමි නිසා ලබන දුකකුත් නෙමෙයි මේ මොකක්වත් නැති නිකන් සමනය වෙච්ච තත්ත්වයක්. ඒ සමනය වෙච්ච මට්ටම කියන එක හිතටම ආවේනික සමනය වීමක්. නැත්නම් හිතේම තියෙන එක්තරා නිවීමක් කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. බුදුහාඳුරෝ ඉතින් පාවිච්චි කරන සමනය අනිශ්චිත ස්වභාවය. හිත දැන් මොකක්වත් ඇසුරු කරන්නේ හිත දැන් මොකක්දෝ ඇසුරු කරාම ඒ ඇසුරු කරන දේහි පාට එනවනේ හිතට. දැන් තම්මේතා කියලා කියන්නේ ඒකයි. තම්මේතාවය කියලා කියන්නේ මොකක් හරි දෙයක් ඔන්න හිත දැන් ඇසුරු කරනවා. ඇසුරු කරද්දී ඒ ඇසුරු කරන දේහි ගති ලක්ෂණ ටික හිතට එනවා. හිත වර්ණ ගන්නවා. දැන් හිත රාග අරමුණක් ඇසුරු කරනකොට රාගයේ අරමුණේ තියෙන හැඩතල ටික, ඒකේ තියෙන දවන තවන ගති ටික, ඒකේ තියෙන ආස්වාදනීය පක්ෂේ ඔක්කොම ටික අන්න හිතට එනවා. හිත ද්වේෂ අරමුණක් ඇසුරු කරනකොට ඒ ද්වේෂ අරමුණේ තියෙන දවන තවන தත්ත්වය, ඒකේ තියෙන හැඩතල ටික, ඒ පෙළන ගති ටික, ඒ ඔක්කොම හිතට එනවා. මේ දෙකම නැත්තම් අන්න දැන් හිත තියෙනවා එයාට ආවේනික යම් කිසි ස්වභාවයක. එයාට ආවෙනික උපේක්ෂාව ගන්න එයාගේ ප්‍රകൃතිය යන්න හිත දෙනවා. අන්න ඒ ප්‍රകൃතිය තමයි ඉතින් අපිත් දැනට නිකන් තේරුම් ගන්න තියෙන්නේ පබස්සර මේ ධම්මික වේ චිත්තං. මානි මේ සිත සාමාන්‍යයෙන් ප්‍රබස්සරයි. පංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලම් මේක මේ එදියෙන් ආපු උපක්ලේශ ටික නිසයි මේ කිරුට වෙලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ උපක්ලේශ ටික ටික ටික ටික ටික අයින් කරලා දාන්න. හිතටම උරුම වෙච්ච, එයාටම ආවේනික වෙච්ච, එයාගේම යථා ස්වභාවය වෙච්ච අන්න අර නිකලස් සිත අන්න අර ස්වාභාවික සිත. එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ? අනිශ්චිත වූ සිතක්. අන්නේබල තත්ත්වයක් තමයි අපිට හම්බෙන්නේ. ඔන්නේ තත්ත්වය අපි දිගට දිගට දියුණු කරනවා නම් ඉතින් එතන උපාදාන තියෙන්න බෑ. ඉතින් අනිසිතෝච විහෙරණ රචකින්චි ලෝකේ උපාදීයදී. අන්න බුදුහාම එතනමනේ මතක් කරලා දෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ අනිශ්චිත වාසය කරම කරන්නය කියලා කියන අවවාදයත් එක්කම එතනම මතක් කරලා දෙනවා මොකක්වත් උපාදාන කරන්න එපා. උපාදාන කරා නම් මෙයා ඉවරයි. මේ අනිශ්චිත භාවයක් නැහැ. අනිශ්චිත කියන්නේ ආයි ආයි නිශ්චය කිරීමක් නෙවෙන්නේ. අය ඇසුරු කිරීමක් නෙවෙන්නේ. ඒ නිසා අන්න එතෙන්දිම අවවාද කරනවා උපාදාන කරන්න යන්න එපා. උපාදාන වෙන වෙන තාක් නවත්ත ගන්න වෙනවා. උපාදාන වෙනවා ආයෙ නිදහස් කරගන්න. උපාදාන වෙනවා ආයෙ නිදහස් කරගන්න. උපාදාන වෙනවා ආයෙ නිදහස් කරගන්න. ඔන්න ඔය මාර්ගයට තමයි ඉතින් අපිට යන්න වෙන්නේ. ඒ නිසා මේ උපාදානයෙන් මිදීම පිණිස යම් විතර්කයක් කෙනෙකුට පහල පාවිච්චි කරන්න පුළුවන්. ඒක නැහැ කියන්නත් බෑ. ඒ කියන්නේ දැන් මෙතෙන්දී උපාදාන සමනය කරන්න එක එක උපක්‍රම තියෙනවානේ. ඒ නිසා විතර්කයක් කියන එක කුසල පක්ෂයකින් කියන්නේ යෝනිසෝ මනසිකාරකින් පාවිච්චි කරලා හිත ටක් ගාලා ආයේ නිකෙලස් කරගත්තා කියන එකේ වැරද්දක් නැහැ. හැබැයි ඉතින් ඒ හැබැයි මේ විතර්කය අත්‍යවශ්‍යත් නැහැ. දැන් මහත්තයා කියන කතාවේ ඒකයි මම කිව්වේ 50ක් එකඟ වෙන්නත් පුළුවන් 50ක් එකඟ නොවී ඉන්නත් පුළුවන්. මොකද අපිට විතර්කය දක්ෂ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විතර්කයේ විදිහට දක්ෂ ආකාරයෙන් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඉතින් තව තව හොඳ හොඳ ආයුධ හම්බෙනකොට ඒ ආයුධ පාවිච්චි කරලා විතර්ක සමනය කරලා යන පාරක් තියෙනවා. මම කියන්නේ විතර්ක එපාම කියන එක නෙවෙයි. ඔව්. විතර්ක ටික ගහලා කියන වම දකුණ කියන එක මෙනෙහි කරලා යන තාක්කල් මේ යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ වගේ විතර්ක මෙනෙහි කරගෙන යන්න පුළුවන් කොටසක් තියෙන එක අනිවාර්යයෙන් මේ යන්න ඕනේ. ඔව්. ඒක ගිහිල්ලා ගිහිල්ලා කවදාහරි දැක්කොත් අර ඔය ඇත්තටම දැක්කොත් හිතේ හිතවිල්ලක් ඇති වුණාම අපි හිතමු දැන් දේශ අරමුණක් කියලා දේශිතිල්ලක් ඒක දේශිතිල්ලක් නේ ඇත්තම හිතවිල්ලක් ඇති වෙලා ඒ ඒක ලස්සය ඒක ඇත්තම විහිළුසනන්ත ඒක දේශ හිතවිල්ලක් ඇති වෙලා ඒක ගෙවිලා ඊයෙන් පස්සේ තව දේශ කරන්නේ ඊයෙන් පස්සේ දේශ කරනවා ඒ කියන්නේ හිතවිල්ල ඇති වෙලා හිතවිල්ල අඳුනගත්තෙන් ඒ කියන්නේ හිතවිල්ල ඇති වෙනවා ඒ හිතවිල්ල ඇතුනේ පස්සේ ඒක මට හේතු වෙලා ගෙවිලා. නමුත් ඒක මට මොකක් හරි ප්‍රපංචයක් දාගෙන තමයි දේශේ දේශේ මත තියෙන්නේ. වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණ ගෙවිලා ගිය සිතිවිල්ලකට දේශ කරන කියලා දැක්කනම් සිතිවිල්ල ඒක පස්සේ ඔකට මොකක් හරි තව ටිකක් දාලා එතකොට අරක ගෙවිලා ගියල ඉවරයි. ඒක ඒකම තමයි වෙන්නේ. ඒ කියන්නේ මෙයා දේශ කරනවා හරි විහිළුවක් යනවා. ඒක කියන්නේ ඇත්තටම අපි මේ වෙච්ච දෙයක් අල්ලගෙන තමයි අපි දේශ කරන්නේ. සිදුවීම වෙලා හමාරයි. ඒක දැන් සෑහෙන කාලයක්. ඒක මත අපි ගොඩනගනවා. දැන් අපි හිතමු කවුරු හරි ටිකක් මන් දිහා ඔරවලා බැලුවා. ඒක ඉවරයි. ඒක මේ දානශාලාවේ උනේ. දැන් ඒකේ උනාට මම කල්පනා කරන්නේ කුටියට ගිහිල්ලා. ඒක මම කල්පනා කරන්නේ අන්න නැත්තම් වෙන කොහේ හරි ඉන්නකොට තනියෙන් ඉන්නකොට. තනියෙන් කල්පනා කරනකොට මොකද නිකන් අර මන් දිහා මෙහෙම බැලුවේ කියලා දැන් හිතනවා. ඉතින් ඔකට ඒක ඒක දානවා මෙහෙන් දානවා අරහෙන් දානවා ඒක හත කරගන්නවා. ඉතින් ඒ නිසා පුදුමාකාර දෙයක් අපි ඒ කියන්නේ බොහොම සුළු දෙයක්. ඒක මත අපි දාන දෙමිල්ල නිසා අපිත් දැවෙනවා ආරවුල් හට ගන්නවා අර මිනිස්සයා මේ සමාහට මන් දිහත් නෙවෙයි ඔරොල බලලා තියෙන වෙන කෙනෙක් දිහා <laughs> මම මේ අනුන්ගේ තොප්පියක් දාගෙන තියෙන්නේ <laughs> වගේ තමයි තියෙන්නේ ඉතින් අපි කියන්නේ ඇතුලේ හිතලා හදාගන්න ඒ කියන්නේ පැටලෙන පැටලිල්ලන් සීමාවක් නැහැ ඒක නම් කිසිම කතා දෙයක් නැහැ ඉතින් ඒකමනේ බුදුහාඳුර කියන්නේ මඤ්ඤිතම් බික්කවේ රෝගෝ මහන්නේ මේක ප්‍රපංචයට තෝගම කියනවා පපංචිතම් බික්කවේ රෝගෝ ප්‍රපංච කිරීම කියන්නේ මහන්නේ ලෙඩක් මේක රෝගයක්. යන පපංචිතම් බික්කවේ ගණ්ඩෝ. මාන්නේ මේ ප්‍රපංචකරණය කියන්නේ gaduwak, gediyak. පපංචිතම් බික්කවේ සල්ලම්. ප්‍රපංච කරනවා කියන්නේ උලක්. නිප්පපංචේන චේතසා විහෙලිසා මාති එවං හිවෝ බික්කවේ සික්කිතමයි. නිසා මහන්නේ මේ ප්‍රපංච කරන්නේ නැති සිතකින් වාසය කරනවා කියලා හික්මෙන්න මේ අවවාද ටිකම බලන්න මේ පුදුමාකාර අවවාද ටිකක් මේ සූත්‍රය කියන්නේ පුදුමාකාර සූත්‍රයක් හරිම ලස්සන ගැඹුරු සූත්‍රයක් කියන්නේ චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව යෙදෙන කෙනෙකුට අමෘතය වගේ සූත්‍රයක් තමයි මේ සූත්‍රය. ඒ කියන්නේ පුදුමාකාර දෙයක් අර තේරෙනවා මේ හිතීම හරහා පටලවා ගන්න පැටලෙවිල්ල. පුදුම පැටලෙවිල්ලක් අපි පටලවා ගන්න හිතන්නේ කියලා. හිතන්නේ තෝ මේ පොඩ්ඩක් නිකන් කූල් එකේ ඉන්න පුළුවන් නම් එන්න සිතුවිලි අත්හැරලා දාන්න පුළුවන් නම් අන්න එතනම සංසිඳෙනවා. ඒකනේ අර තව ලස්සන ගාතාවක් තියෙන්නේ මේ නිකන් අපිට වෙන්නේ දැන් මේක මේක කියලා හිතන්න මේ වාදනේ මේකට අපි මේක ගහුව ගමන් ටින්ගා ගහුවා මේක දෝංකාර වෙනවා. එක දෙයයි සිද්ධ වුණේ. නමුත් මේක නැවත නැවත නැවත නැවත වට්‍රා රාව රැවුල් පිළ රැවුල් දෙදී මේක දෝංකාර දෙදී අපි එක හත කරගන්න. අපිට මේ සිදුවීම එක එහෙම ඇබ්සෝබ් කරගන්න පුළුවන් නම් එහෙම මේක දරා ගන්න පුළුවන් නම් එතන ඉවරයි. ඒ නිසායි අර කියන්නේ සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යත. ඒසපත්තෝ සිනිබ්බානං සාරම්භෝ තේන විජ්ජති. හරියට නිකන් මේ කැඩිච්ච ලෝහ භාණ්ඩයක් ඒ පහරක් වැදුනහම එතන මේක බහ කාලා එතන ඉවරයිනේ. ආයි ලැබු පිළිලාව දීමක් දෝන් කාලා දීමක් නැහැනේ. අන්නේ විදිහට මේ එකට එක කරනවා කියන එක නවත්ත ගන්න පුළුවන් නම් එතනම නිවන කියලා කියනවා. අන්න ඔබ ඉන්නේ නිවනේ. ආයි වෙන දෙයක් නැහැ. මේ එකට එක කරන්නේ. පරිගන්නේ නැහැ. වැඩක් වුණා දෙයක් නැහැ. එයා ඒ කර්මය ගෙවා ගනි. මම මම ආයෙත් දාන්න යන දෙයක් නැහැ. මම මගේ පාඩුවේ ඉන්නවා. හිතන්නේ මිනිස්සු හිතන්නේ නෝන්ජලෙක් කියලා. නමුත් ඇතුලේ තියෙන ගැඹුර ඇයි මේ හැකියාව තියෙද්දි බලය තියෙද්දි පරිගන්නේ නැහැ. බලය තියෙද්දි හැකියාව තියෙද්දි එකට එක් කරන්න යන්නේ මේක මේ මේ මේ නෝන්ජල්කම නිසා කරන එකක් නෙමෙයි. මේක මේ මහා ගැඹුරක් නිසා කරන දෙයක්. ඉතින් ඕක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ ආපෝ මේ කොන්ද බන්න කියලා මිනිස්සෙක්. එහෙමනේ මිනිස්සු හිතන්නේ. නමුත් කොයිතරම්නම් දහමක් යට අවබෝධ වෙලාද මේ රියැක්ට් කරන්න නැතු ඉන්නේ. මේ ප්‍රතික්‍රියා දක්වන්න නැතු ඉන්නේ. සමනය වෙන්න ඉඩ දෙන්නේ. කොයිතරම්නම් මේ ගැඹුරේ දහමක් තියෙන නිසාද. ඉතින් අපිව තේරුම් ගන්න නම් අන්න අපි දහමට පැමිණෙනවා. අන්න අපි අවිරුද්ධ ප්‍රතිපදාවකට එනවා. අන්න අපි ඉවසන ප්‍රතිපදාවකට එනවා. එතන තමයි ඉතින් පාර තියෙන්නේ. නැත්තම් ඉතින් අපිට හැමදාම ගැටුම් තමයි. හොඳයි. තව තියෙනවද මුකුත් කියන්නේ නැහැ නේ. ද එහෙනම් අදත් අපි පැයකට වඩා වැඩි සුළු කාලයක් අපේ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. ඉතින් අදත් අපි මේ සියලු දෙනාම එකතු වෙලා මේ විදිහට ඒ පූජනීය ලොකු සාමෙන් වහන්සේලා ඉදිරිපත් කරපු ඒ යම් ධර්ම කාරුණු අපේ ශක්ති ප්‍රමාණයෙන් සාකච්ඡා කිරීම තුළින් අපි යම් කුසලයක් අත්පත් කරගත්තා නම් ඒ අපවත් වේදාලා අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ උපන් දිනයත් හෙට ඉදිරිය තිනවා. ඊළඟට ඒ වගේම අපවත් වේදාලා කටුරුන්නේ ඥානන්ද ස්වාමීන් වහන්සේට අපි විශේෂයෙන්ම අනුමෝදන් කරමු උන්වහන්සේලාගේ සියලු සම්මෙන් බලාපොරොත්තු ඉෂ්ට වේවා උතුම් වූ නිවන් සුව අවබෝධ කරගන්න මේ කුසල ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි දෙවියන්ට ඥාතීන්ට පින් දීලා මේ සාකච්ඡාව අවසන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදා